සුදුසු නෑ. ඒ කියන්නේ ඒ ඒ නිසාමත් සමහර වෙලාවට අපිම තීරණය කරලා තියෙනවා අපි කිසිම මාධ්‍යයකට යන්නේ නෑ. අපි කිසිම තැනක එහෙම ප්‍රසිද්ධියට ගිහිලා ඒවා කියන්න යන්නෙත් නෑ. මේවා දානවා එලි කරනවා අපි යුතුයකම අපි ඉටු කරනවා අපි නිහඬව උදකලාව සිටිය යුතුයි. ඒට හේතුව මේ ශාරීරික කූඩුවේ ස්වභාවයත් ඒකට සුදුසු නැති බවක් අපි විසින්ම අපේ ඥාණයටම හසු වෙලා තියෙනවා. ඒ ඒක අපිම තීරණය කරනවා බුදුන් වහන්සේ බුදුන් වහන්සේත් එහෙම ඒ තමන්ගේම ඥාණයට තමන්ගේ දේවල් පේනවා. ඔබ ඔබතුමිය අපිට අපේ දෝෂ අපිට පෙන්නන්න අවශ්‍ය නැහැ. අපි අපේ දෝෂ දකිනවා. තේරෙනවද? එහෙමයි සායන. ඒ දෝෂ අපි දකිනවා දෝෂ බව. ඒවා ශරීර කූඩුයි. අපි તો අපිට දැන් මේ අපිට හරියට ඇවිද ගන්න බෑ කියලා. ඒක දැකලා බාහිරින් ඉන කෙනෙක් hina වෙන්න පුළුවන් කියලා hina වෙනවා කියලා. ඒක අපිට හදා ගන්න බැරි නා. එහෙම නැත්නම් ඒක අපිට අත කල් යනවා නා. ඒක ඒක මේ වෙලාව මේ අසනීපේ සුව කරගන්නකම් එළියට එහෙම සුදුසු නෑ කියලා දැනනවනම් මෙහෙම කියන හේතුවක් තියෙනවනේ එහෙමයි ස්වාමීනි ඔව් ඒ කියන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා ගාශේෂේ බෝධි මූලයේ ඒ කියන්නේ අපිට කිසිදු ඒ කියන්නේ කාටවත් එහෙම ප්‍රශ්නයක් නෑ නමුත් අපිම අපිම පැහැදිලි කරනවා අපි දන්නේ අනිත් අය එහෙම පැහැදිලි කරනවාද කියන බුදුන් වහන්සේ අරයන්කේ නාම රූප පරිච්ඡේදය කළ බව ඒ වගේම එතර පටිච්ච සමුපාදේ පර්යංකයේ තුල මෙනෙහි කර බව ඒ වගේම ඒක පර්යංකයේ වීම එක් ඉරියව්වක වීමත් ඊට පස්සේ සතර ඉරියව්වෙම ඒ පුහුණු කළ බවත් ඒ බණාකොට පැහැදිලි වෙනවා සත්සතිය දිහා බැලුවාම ඒ රුවන් සක්මනෙහි පටිච්ච සමුපාදේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා ඒ වගේ ඒ එතන එතන ඉස්මතු වෙලා තියෙන ධර්මකාරණ කවුරු හරි කෙනෙක්ට හරියට සිහිනුවණින් දැක්කොත් හොඳින්ම වැටහෙනවා බුදුන් වහන්සේ මේ ධර්මයේම සතර ඉරියව්වෙම නැවත වර පරයන්කනේ පරයන්කනේ ඒක ඉරියව්වකනේ නමුත් විදිනකොට වැඩ කරනකොට වටපිට බලනකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරියෝති ආලෝකිතේ විලෝකිතේ මේ හැම ඉරියව්වකදීම අර මේ සධර්මතාවයේ දකින්න එක මනාකොට සිහිනුවණින් ඒක ප්‍රත්‍යක්ෂතාවයටපත් කරගන්නවා. ඒ ප්‍රත්‍යක්ෂව දකිනවා. ඊට පස්සේ අර ඊට පස්සේ වටපිට බලනකොටත් ඒකම දකිනවා ධර්මයෙන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපිම කියනවා සෙනඟ ගොඩක් ඉන්න තැන අපි හුදකලාවක හිටියා කියලා. අපිම කියනවා ඉස් බැල්මකින් අපි ලෝකෙ දිහා බැලුවා කියලා. නේද? අපි අත්දැකීම අපි කියනෝ නේද? නේද? ඒතර අපි කියනවා සෙනඟ නැතුව නෙමෙයි. එතන ශබ්ද තිබුණ නැතුව නෙමෙයි. එතන එතන මුකුත් නැති වෙලත් නෙමෙයි. අපිම කියනවා අපේ අත්දැකීම කියනවා එතන වර්ණක් තිබුණා අපිට ඇස් පේුණා. ඇස් පේන්නේ නැතුව නෙමෙයි. ශබ්ද තිබුණා කන් ඇහෙනවා. කන් ඇහෙන්නේ නැතුවත් නෙමෙයි. ආයතන සියල්ලම තිබ්බත් ආයතන සියල්ලටම මොකද්ද ඒ ස්වභාවයේ මේ ආයතන වලට ඒ කියන්නේ ආයතන වලින් මිදුණු ස්වභාවයකට අවදි වෙලා හිටියා. ඒ අවදිය තමයි අපි කියන්නේ හැමෝටම අවදියක් කියලා. ඒ අවධියට අවදි කරන්නයි අපි කියන්නේ මේ මේක මුලින් මුලින් පොඩ පොඩ හර එයාට පෙන්නන්න එයාට ගන්නයි එතනට අපි කියන්නේ ඥායස අධිගමය කියලා. මේ ඥානය අවදි කරන්න කියලා. ඒ අවදි අපි දැක්කා. ඒ අවදි අපි අපි දැක්කා මේ මේකේ මේකේ සිතුවිලි නෑ සිතුවිලි වලින් මිදිලා. සිතුවිලි වලට මිදිලා කියන්නේ සිතුවිලි නැතුව නෙමෙයි. සිතුවිලි දිය වෙලා. සිතුවිලි වල වටිනාකම නැති වෙලා. සිතුවිලි බල ගැන්වෙන්නේ නැහැ. සිතුවිලි වලින් පමණක් නෑ. මම එක දවසක් ඉස්කෝලේ ඉස්කෝලේ උත්සවයක් තියෙන වෙලාවක එතන ඔය මේ නැටුමක් නැටුම් සම්දර්ශනයක් තිබුණා. මම දැන් ඒක දිහා බලාගෙන මේ හිතිය දැන් මගේ ඒක කොහොමද හිත ඒක සතුටක් හරි එහෙම වින්දනයක්ෙන් සිදුවෙනවා. එතකොට මට එතන පුළුවන් වුණා දැන් මේ නාට්‍ය නෙමෙයි නැටුම දිහා මේ බලාගෙන ඉන්න පුළුවන් වුණා. ඒකට හිතෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව ඊළඟට දැන් මම ওই ටීවී එක එහෙම දිහා බලන් ඉන්න දැන් මහත්යක් එක මම බලනකොට මමත් ඒ දිහා බලන් ඉන්නවා මේ දැන් එතන මොකද්ද වෙන්නේ කිසිම තේරුමක් නැහැ වගේ කිසිම තේරුමක් නැහැ මැච් එකකුත් නැහැ Tamanට ඇති දෙයක්කුත් නැහැ පින්තූරයක් කරලා අමුත් ඔය බලන් ඉතින් ඉස්බල්මක් වගේ පේනවා එතකොට ඔව් දැන් මැච් එකක් නැහැනේ දෙයක් නැහැ කියන එක මම තේරුම් ගත්තා. ඒක මැච් එකක් නෙමෙයි ඒ වෙලාවේ දැන් මේක අවබෝධ වුණු කෙනෙක්ට මැච් එකක් නෑ මේක මොක මොක නිකන් විකාර මේක මේකේ තියෙන විකාරය තමයි මේ විකාරය පේනවා. <laughs> විකාශය. ඔව් ඒක තේරුවන් නැති බව පේනවා. <laughs> ආ ඒක තමයි සයින්නාසයන් කියන්නේ. එතකොට කල්පනා කරනවා මොකටද මේ මේ බෝලේ පස්සේ දුවන්නේ කියලා. එතකොට කල්පනා කරනවා මෙහෙම දෙයක් ඇයි කරන්න කියලා. අයි බෝලයක් ඕනේ නැහැ. මේ මේ මෙච්චර ලොකු මිනිස්සු ඇයි බෝල පොඩි වුණුත් නෙමෙයි. නෝ මේක නෑ විකාරයක්. ආයි අර මිනිස්සු අප්පුඩි ගහන්නේ කියලා කිව්වා. ඇයි මේ මෙච්චර සෙනගක් කියන්නේ කියලා. මේක මොකක්වත් නෑ නේ. ඒ බෝලයක් අල්ලගෙන ඒකක්වත් හිතෙන කි මොකද්ද ඉතින් ඵලයේ මොකක්ද තේරුම මොකද්ද මේ කිසිම හායේ රූප ටිකක් විතරයි. දුවර කෙරෙකුත් නෑ බෝලෙකුත් නෑ මොකුත් නෑ නිකන් පින්තූරයක් දිහා බලන් ඉන්නවා වගේ නිකන් වර්ණ ටිකක් විතරයි වගේ. එහෙම නේ. ඒක නිසා ඉන්නස මම මේ ප්‍රැක්ටිස් කරන්න හැදුවේ දැන් දැන් ඇහැයි රූපයයි චක්කු විඥානයයි ගැන කියනෝනේ. එතකොට මම මේ මේ තුන් දෙනා මේ සම්බන්ධ වෙන ආකාරය යන්න එහෙම නිකම් පොඩි අද්දීනයක් එහෙම කරලා බැලුවේ. ඒක බලපුවාම ඇත්තටම තේරෙනවා එතන රූපේකුත් නැහැ, විඥානයකුත් නැහැ, සුකුත් නැහැ කියන එක ඒ ඒ හැඟීමට එතන එනවා. එහෙම කරනකොට ධර්මයේ ධර්මයේ ධර්මයේ හරියට දකිනකොට ඔතන ඇත්තටම වෙන්නේ විඥානය අනිදස්සන වෙන එක තමයි. ඒ අනිදස්සන වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ විඥානේ අපපටිත්‍ිත විඥානයක් වෙන එකයි වෙන්නේ. ඇත්තටම ඒක හරියටම හරිය හොඳට ධර්මයේ බැලුවම පේනවා. මෙතන ඒ කියන්නේ මේක අවසානයේනේ මේ විඥානයේනේ මේක මේක අපිට දෙන්නේ මෙතන මැච් එකක් තියෙනවා කියන්නේ. ඔව් විඥානයේනේ එතකොට මේක මේ අපිට මේක දෙන්නේ අන්තිම උත්තරේ මැච් එකක් තියෙනවා කියන්නේ. මැච් එකක් කියන එකක් නිකන් සද්දයක් විතරයි. දැන් අර ඇවිදිනවා කියන එකත් ඔය වගේ තමයි. ඇවිදිනවා කියන එකත් වචන සබ්දයක් විතරයි. අනේ මන් දන්නේ මේක අපිට පොඩ්ඩක් සමාවෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඒ කියන්නේ අපිට මේ මේක දැන් අපිට සමහරලාට අපිට කියා ගන්න බෑ අපිට කිව්වොත් වැරදිට ඉතයි කියලා හිතෙනවා. ඒ කියන්නේ අපිට ඇවිදිනවා කියලා ඒ ඔක්කොම මේ මේ මොන අපිට තේරෙන්නේ නැහැ භාෂාව කොහොමද මෙතනට පරිවර්තනය කියන එක හරියද කියන දන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඇවිදිනවා කියන එකක් නැහැ. ඒ අපි කටින් කියනකොට ඉතින් අපි හිතනද අපිට හිතන එකක් නෙමෙයි මේ කියන්නේ. අතර අපි අපි අපි ඇවිදින එකක් නැහැ කියලා හිතන එකක් නෙමෙයි. දැන් කවුරු හරි හිතලා ඇවිදිනා නැහැ කියලා හිතයි. ඒ හිතන එක නෙමෙයි මේ අපි කියන්නේ. අපිට දැනෙන එකක් තියෙන්නේ නැති බව. දැන් දැන් මේවා අහගෙන ඉන්නවනේ දැන් මේ දේශනා කවුරු හරි දැන් ධම්මම දැන් අහනකොට ඒ ඔක්කොම එයා අහනවනේ. අහනකොට එයා ඒව සිතුවිලිනේ යාට. එයා අහගෙන එයා හිතන එකනේ කරන්නේ. දැන් මේ අහන්නේ හිතන එක ඒගොල්ලෝ කරන්නේ. හැබැයි මේ කියන්නේ දැනෙන එක. ওই දෙක දෙක. දැන් අපි කියන්නේ දැනෙන එකක්. ඒ වුණාට ඒක අහන් ඉඳලා එයා හිතන එකක් කරනවා. ඒකට එයා කරන්න ඕනේ හිතන එක ඒක පැත්තකින් තියලා දැනනවද කියලා බලන එක. ওই දෙක දෙකක් වැටේනවද මේ කියන එක? එහෙම සයන. දැන් වෙලා තියෙන්නේ දැන් අපි කිව්වාම දැන් මේ මේ මෙහෙම අවදියක් එනවා මෙහෙම මේ මම අවදි වෙලා ඉන්නේ ස්වාමීනි කියලා සමහර අය කියනවා. එහෙනම් අවදිය පොඩක් පැහැදිලි කරන්න කිව්වම එයා අර පොතේ තියෙන වාක්‍ය ටික කියනවා මේ මේ චක්කුංච පටිච්ච රූපේච උප්පච්චක්කු විඤ්ඤාණ තින්නා සංගති පස්සෝ ওই ටික කියලා කියනවා ඒක දැන් වෙන්නේ නැහැ කියලා. දැන් තින්නා සංගති පස්සෝ සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද ඒ අවදී කියලා. ඊට පස්සේ කියලා ඒ සවමිනී අවදි වෙනවනේ දැන්. දැන් මේ පේනවනේ පේන දේ නේ. එතකොට මම දැන් පේන එක හිතනවාද කියලා. ඊට පස්සේ අවදි වෙලා උපමා දැන් උදාහරණයක් කියන අවදි වුණ ආකාරයක. උදාහරණක් නැහැ. ඒ කියන්නේ එහාට මේකක් දැනෙලත් නැහැ. ඒ වුණාට එයා හිතනවා. එයා හිතනවා දැන් මෙතන පොත තියෙනවා මෙතන පොතෙත් නැහැ හිතෙත් නැහැ ආ දැන් නැහැ කියලා හිතනවා මුකුත් හිතනවා දැන් පොත පොත දැන් මේ පොත තියනවා කියලා හිතනවා ඊට පස්සේ ධර්මයේ දැබනවා දැන් පොතක් නැති බව හිතනවා ඊට පස්සේ ඊටන තරම් පොතක් නැහැ කියලා හිතනවා හිතන එකක් කරනවා ඊට පස්සේ දැන් මේ දෙකම නැහැ කියලා හිතනවා දැන් මේ දැන් හිතනවා දැන් හිතලා කොහොමද නිවන් දකින්න කියලා අහුවම තමයි එයා කියන ආර්යයන් වහන්සේ කිසිම දියුණුවක් නැහැ නේ ආර්යයන් වහන්සේ මේ ඒක තමයි ආරයන් වහන්සේ මේ කෝල් කරේ මේ මොකක් හරි වැට පැටලිලාද කියලා. මම අපි කොහොම ඕ මේ ඔපු පැටලිලා පොඩි එකක් නෙමෙයි. ඔය හිතනවනේ කියලා. එතකොට ආරයන් වහන්සේ කියන්නේ මම කියන්නේ දැනෙන එකනේ. ඔය හිතන එකනේ. ඒක දැන් මේක හරි හරි හරි පුදුමාකාර විදිහේ තනක් මේ පැහැදිලි කරන්නේ. වැටේනවද? ඒ කියන්නේ දැන් මෙතන අපි දැනෙන එකක් ගැන කතා කරනවා. ඒ පැත්තෙන් හිතලා කියනවා. හිතන එකක් ගැන කියනවා. හිතලා කියන එක නෙමෙයි වෙන්නේ. එහෙම වෙලා කවද්ද නිවන් දකින්නේ? අපි කියන සිතුවිලි වලට නිවන් දකින්න බෑ කිය. අපි කියන සිතුවිලි වලින් නිවන් දකින්න බෑ. හිතලා කවදාවත් නිවන් දකින්නේ නෑ කිය. අපි කියන අවදි වෙන්න කියලා. ඒ අවදියේ එන්න මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම කරන්න කියනවා. ඊට පස්සේ ඒ කිරිල්ල කෙසේ වෙතත් එයා කල්පනා කරන්නේ ආ පොතක් නෑ, හිතෙත් නෑ, දැන් මුකුත් නෑ. නෑ කියලා හිතනවා. දැන් මෙතන වෙන්නේ ඕනේ ස්වාමීන් වහන්සේ මුල් අවස්ථාවේදී. ඒ මුල් අවස්ථාවේ ඊටා වැදගත්. ඔබතුමීටත් ඒක කියන්න ඕනේ. මේක ඊටාම වැදගත් මේ කියන්නේ හරියට රහසක් වගේ එකක්. ඒ කියන්නේ මේක හොඳට මේ අපිනේ මේ ප්‍රතිපදාව මේ විදිහට මේ මේ මේම අධීර වලට කඩලා මේ සෝතාපන්න වෙන්නේ බාහිරින් මිදුණා මෙහෙම කියලා පෙන්නුවේ අධීර හතරකට කඩලා පෙන්නලා මෙහෙම ගත්තේ ඒක මේක හැදුවේ කොහොමද හදපු කෙනයි දන්නේ මේකේ තියෙන රහස තියෙන්නේ රහස තියෙන වෙන මෙතනයි දැන් මේ මොහොතේ දැන් අපි උපමාව ගමු අර හැමදාම කියන උපමාව පොත. පොත කියන අරමුණ එනකොට ඒ ඒ ඒ මොහොතේ අරමුණම ඒ මුල් අවස්ථාව තමයි වැදගත්ම. මේ මුල් අවස්ථාව තමයි කියන්නේ. ඒක ඊට පස්සේ නිතර ඒක පුරුදු කරොත් තමයි සෝතාපන්න පැත්තට එන්නේ. ඒ කියන්නේ බාහිර මිදෙන එකක් සිද්ධ වෙනවා. ඒක අපිට සිද්ධ වුණ දෙයක් කියන්නේ. ඒක මේ බොරුවක් මුසාවක් එහෙම නෙමෙයි. ඒක වෙනවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙම කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක රහසක් වගේ. දැන් මේ මේ දැන් දැන් පොත පොත කියන දැන් මේ අරමුණ එනකොට දැන් මෙනේ දැන් මෙතනදී යෝනිසෝ මනසිකාරයට 100යි දැන් පොත කියන අරමුණ නිමිත්ත. ඊට යථා භූත ඥානය කියන්නේ නැත්තම් අත්තගමයන්ත කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉති රූපං ඉති රූපං සමුදය පොත එනවා. හැබැයි ඉති රූපං අත්තගම පොත හැදෙන හැටි ඉති රූපං සමුදය එයාට තේරෙනවානේ සත්‍ය ඥානෙ. බුද්ධ දර්ශනේ. මේ ප්‍රතිපදාවනේ කියන්නේ. ඒකට එන්නේ සත්‍ය ඥානෙනේ, කෘත්‍ය ඥානෙට එන්නේ කෘත්‍ය ඥානෙ ප්‍රතිපදාව තියෙන්නේ. හැබැයි සත්‍ය ඥානෙ තියෙනවනේ. ඒ කියන්නේ ඉති රූපං සමුදය සත්‍ය ඥානෙ තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ශබ්දයක්, වර්ණයක්, සංකාරයක්, ආත්ම කතාවක් නෙමෙයි මේ එන්නේ හැඩතලයක් මෙතන මේ මේ මේ පොත කියන එක බාහිර එකක් නෙමෙයි. බාහිර එකක් නෙමෙයි. හැබැයි මෙතන මේ සංඛාරා කියන එකක් අපි මේ shabdේ කියන එක කොහෙවත් නැහැ. අපි ගන්න shabdේ දැන් shabdේ දැන් අපි තව පොතක් කියවනවා කියලා අපි අපි තමු කමල් අඹ ගහට නගී. දැන් shabd සංඥා බලන්න කා කිව්වත් shabdයක්. කමල් කිව්වත් shabdයක්. අඹගහ කිව්වත් શબ્දයක්. නගී කිව්වත් શબ્දයක්. හැබැයි දැන් මේ පොත කියවනකොට කමල් අඹගහට නගී කියලා එළියට શબ્දයක් ඇහෙන්නේ නැහැ. එහෙම නේද? එතකොට එතර කමල් අඹගහට නගී කියන එක කියවන්නේ හිතින්. හිතින් කියවනවා කියන්නේ ශබ්ද සංඥාව. වැටහෙනවද? අපිට කියන්නේ තව කෙනෙක් කියන දේවල් දැන් ස්වාමීන් වහන්සේ දේශනා සංකාර සංකාර පෙන්වන්නේ මේ. පෙන්වන්නේ. සංඛාර කියන්නේ ශබ්ද දැන් මේ ශබ්ද සංඥාව තමයි මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි කිව්වේ. සිතුවි දැන් මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම කියන්නේ සංඥානේ. මනසන් මනස්ස පටිච්ච ධම්මේස උප්පත්ති මනෝ විඥානනේ. ඒක මනසට බාහිර දෙයක් එන්නේ නැහැනේ. මනසට යන්න බෑනේ ස්පර්ශයෙන් එහා දැන් මනසට ස්පර්ශයෙන් එහාට යන්න බෑනේ. මනෝ මනෝ විඥානට එන්න බෑනේ මේ කන වෙන්න බෑනේ. කනට කනට කනට ඒ අපි කියනවා නම් ඒ සෝත විඥානේ නැත්තම් පංච විඥාන පංචායතන චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවා විඥාන කාය විඥාන ඒ ඒවය එන්නේ චක්කු විඥානේ දන්නේ නැහැනේ මොකද්ද කියලා සෝත විඥානේ දන්නේ නැහැනේ එතකොට මේවා ඔක්කොම එකතු වෙන්නේ මනෝ විඥාණයෙන්නේ සම්පටිච්ඡන වෙන්නේ හැබැයි මනසට සංඥා විතරයි ඔක්කොම දැන් සෝත විඤ්ඤාණයට ශබ්දංච පටිච්ච සෝතනේ. දැන් මේක චක්කුංච පටිච්ච රූපේච වගේ සෝතම් පටිච්ච ශබ්ද. එහෙමනේ සද්ධාංච එත සෝත විඤ්ඤාණං. එහෙමනේ එන්න ඕනේ. ඒකනේ පිළිවෙල ඒකනේ එන්නේ මේ ධර්මයේ පෙන්වන පිළිවෙල ඒකනේ. එතකොට එතන සෝතේ එතන දැන් මෙතන බාහිර ආලෝකයක් නැතුව අපිට පේනීමක් කියන එකක් නැහැනේ සෝත චක්කු විඤ්ඤාණයක් නැහැනේ. ආලෝකයක් ගසස් නිසා වැටෙන සෙවණැල්ලනේ චක්කු විඥාන තිනා සංගති පස්සෝ කියන්නේ. නේද? ස්පර්ශයෙන් පස්සේනේ මනෝ විඥානෙට එන්නේ. පස්සපච්චා වේදනා. යම් වේදේති සංජානාති යම් සංජානත්තම් විතක්කේති යම් විතක්කේතම් ප්‍රපංචේති. මෙච්චර හොඳට ධර්මයේ ඒ ටික හොඳින් මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ. ඔබතුමීට උනා බාන පුළුවන්. එතන බුදුන් වහන්සේ පෙන්නන්නේ සම්පටිච්ඡන සම්තිරෝ ඕත්තපන ජවන් ජවන් කියන එකම තමයි. ජවන් ජවන් ජවන් කියන්නේ සංඛාරා කියන්නේ චේතනා. සංඛාරා තමයි ඒ. ජවන් ජවන් ජවන් කියන්නේ සම්පටිච්ඡාන කියන්නේ වේදනා. සංතීර්ණ කියන්නේ සංඥා. සම්පටිච්ඡාන සංතීර්ණ ඒ ඒ ටික තමයි එන්නේ. සම්පටිච්ඡාන සංතීර්ණ වොත්තපන. ජවන් ජවන් ජවන්. එතකොට මෙතන වේදනා සංඥා සංඛාර ජවන් කියන්නේ. එතකොට එතනින් තමයි ඒ අර අර ජවන් අනුව තමයි බල ගැන්වෙන්නේ විඥානේ. අවසානයේ අර උත්තපන කියන තැනට එන්නේ. එතකොට මේ චිත්ත වීතිරි පෙන්නන්නේ. එතකොට මේ සූත්‍ර පැත්තෙන් ගත්තාම වේ යම් වේදේති තා සංජානාති යම් සංජානත්තා විතක්කේත යම් විතක්කේත ප්‍රපංචේ. දැන් මෙහෙම ගත්තාම දැන් මෙච්චර කාලයක් අපි දැකපු කෝණයට වැඩිය වෙනස් කෝණයක් අපි පෙන්නන්න. ඊට වැඩිය මේකේ සත්‍යතාවය පෙන්නන්න. යම් වේදේති සම් සංජානතම් දන්දතම් විතක්කේත කියන එක නෙමෙයි. අර කාටුන් හදන විදිහට අර එන්නේ සංඥාව ස්පාක් එකක් පටිඝ සම්පස්සේ කියන්නේ කිරණයක් අධිවචන සම්පස්සේ කියන්නේ ඒක පරිවර්තනය වෙනවා අර අර කිරණ ටික සේරම එකට ශබ්දයි වර්ණයි ගන්ධ ඔක්කොම සංඥා ටිකක් විදිහට ගුලියක් වගේ කායි ගොඩ වගේ පෙර සංඥා ඒ ඒ මොහොතේම ඒ එනකොට මේ ශබ්දෙට ඒ තිබුණු රූපෙම එනවා. දැන් ශබ්දයක් එනවනම් ඒ රූපෙම එනවා. දැන් වර්ණයක් එනවනම් ඒ ශබ්දෙම එනවා. අර මේක එකට දැන් වේගයක් තුලයි. ඒ කියන්නේ දැන් මේ දැන් මේ මොහොතේ අපි එකතනක් දිහා බලන් ඉන්නකොට දැන් මෙතන විශාල ප්‍රමාණයක් සිතුවිලි අටගෙන නිරුද්ධ වෙනවා. විශාල ප්‍රමාණයක් සිතුවිලි හටෙන කාටුන් එකේ අර අර ඉස්සර අපි රීල් එකක් දැම්මේ අර ෆොටෝ ගන්න අර කැමරාවට ඒකේ පින්තූර ගොඩාක් ඇවිලානේ කාටුන් එක හැදෙන්නේ අන්න ඒ වගේ විශාල ප්‍රමාණයක් සිත් වැල් අට ගන්නවා මෙතන ස්පාක් ගොඩාක් එනවා කියන එකයි තේරුම එතකොට මේ මෙන්න මේ මේ මේ මේක විශාල විශාල වේගයක් ඇතුලේ තමයි මේ සිත කියන එක සිත කියලා දෙයක් නැහැ වේගයක් ඇතුලේ අර ගිනි වලල්ලක් පේන්නේ දැන් ගිනි බෝලේ වේගෙන් කරකවනකොටනේ අර බෝල ගොඩාක් එකතු වෙලා පේනවනේ නේද? එහෙමයි. එතකොට මෙන්න මේ වේගය ඇතුලේ මේ සංඛාරා කියන එක මේකම තමයි පෙර සංඥා නව සංඥා වෙනවා කියන එක. දැන් මේ මොහොතේ શબ્දයක් આવොත් ඊට කලින් තිබුණු ඒ શબ્ද සංඥා මේ මොහොතෙත් එනවා කියන එකයි. ඒක අතිශය ගැඹුරුයි මේ මේ මේ පැහැදිලි කරන එක පුරාණ බිදම් බික්කවේ කම්මම් වදාමි කියන න්‍යාය. එහෙම නැත්නම් පෙර සංඥා නව සංඥා වෙනවා කියපෙක. එහෙම නැත්නම් පූර්ණෝභවිකා මේ මේ තණ්හාවේ ස්වභාවය කියන එක. එහෙම නැත්නම් මෙතන රූපන්තිකෝ ආවසෝ රූපං වදේති කියන එක. එහෙම නැත්නම් මේක අවිලා රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති කියන එක. රූපේ රූපේ බවට පත් වෙන ආකාරය. පේන පින්ඩප ඇති වෙලා නැති වෙන පෙන පිඩු. ඇති වෙලා නැති වෙන අර බුබ්බුලංච වේදනංච කියන එක. එහෙම නැත්නම් කද රූපමංච කියන එක කෙසල් කදක් කියන එක. එහෙම නැත්නම් සංඛාරා. එහෙම නැත්නම් මිරිග වට්ටේ කියන එක. එහෙම නැත්නම් සංඥා මිරිගුවක් කියන එක. මායාවක් හැදෙන හැටි. ගිනි වලල්ලම මායාවක් විදිහට පේන එක. මේ ඔය ඔය කොහොම මේ සේරම කාටද පොතල් ලියනවා මේ සේරම එකට එකම තැන කියන එක පෙන්නන එක. ඒ කියන්නේ මේ අරමුණෙන් යා කතාවක් නැහැ. අනිත් පැත්තට මේ ඔක්කොම අරමුණයි. මේ එන අරමුණ හැබැයි මේකේ පැහැදිලිවම යථාර්ථයේ තියෙන්නේ ආත්මීයව අර අපි පොත්වලින් දකපු දේ නෙමෙයි. අතුලාන්තයෙන් පේනවා කම්පන චංචන ස්වභාවයකින් ඒක ප්‍රායෝගිකව දැනෙන්න ගන්න එකක්. ඒක අර ශබ්දයි වර්ණයි විතරයි. ඒ කියන්නේ ශබ්ද කෝල් එකක් දුන්නොත් ශබ්දයක් කියන්නේ. ඒ ශබ්දෙත් එක්ක වර්ණයක් අපි ගාව දැන් ගැට ගැච්ච වේගයක් තුල තියෙනවා. එනවා. ඒ කියන්නේ මේ මොහොතේම සකස් වෙනවා. ස්කන්ධය කියන්නේ ඒකයි. ස්කන්ධය කියන්නේ දැන් දැන් එකක් නෙමෙයි ස්කන්ධය කියන්නේ. ස්කන්ධය දැන් මෙතන ඇවිල්ලා ස්කන්ධ කායෝ. ස්කන්ධ කායෝ තමයි සංඛාරා වලින් විඥානය කියන එක පෙන්වන්නේ. දැන් සංඥාවක් කියන්නේ. දැන් සංඥාවනේ පෙර සංඥා නව සංඥා කියන්නේ දැන් මේ සංඥා සංඥාවනේ මේ හැමතැනම වෙන්නේ සංඥාවක්. දැන් මේක හොඳින් බොහොම මේ කාරණා කීපයක් එකට එනවා වගේ මට පේන්නේ පැහැදිලි කරනකොට ඒ කියන්නේ දැන් මෙතන දැන් හොඳට බලන්න දැන් මෙතන දැන් පොත කියනකොට දැන් අර කමල් අඹගාට නගී කියන එක අපි ශබ්ද තුනක් වුණාට ඒක සිතට සංඥානේ කමල් අඹගාට නගී කියන ශබ්ද සංඥා අපි පොත කියවන්නේ පොත කියවන්නේ ශබ්දයක් තමයි ඒක ශබ්ද සංඥාවක් සිතට. දැන් සිතට වතුර බොන්න බෑ කිව්වේ. දැන් සංඛාරය තමයි මේ ඔක්කොම මේ ඔක්කොම කියන එකෙන් පැහැදිලි වෙන්නේ සංඛාරයම තමයි. මේ සංඛාරය කියන එක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. සංඛාරය කියන එක මේ මේ නිකන් හරියට මායාවක් වගේ එකක්. ඒ කියන්නේ අර දුම් වලල්ලක් වගේ එකක්. අර දේදුණක් පායන වගේ එකක්. ඒ දේදුණු සිත කියන්නේ හේතුවත් ඕකම තමයි. මේ මොහොතේම සකස් වෙනවා, මේ මොහොතේම නැති වෙනවා. ආයි මේ පැත්ත බලනකොට ස්කන්ධ වෙනස් වෙනවා. ඒ ස්කන්ධය මේ ස්කන්ධය වෙනස්. මේ මේ ස්කන්ධෙට ඒ ස්කන්ධේ තිබුණු සද්දයි ඔක්කොම එනවා. අර ස්කන්ධට ඒ ස්කන්ධයේ තිබුණු ශබ්දය ඔක්කොම එනවා. එතන ශබ්දාරම්මණය නයි කරේ වාර්ණාව කලින් ගැට ගැහුණු ඒවත් එනවා. මේ මොහොතේම එනවා. මේක නවතින්නේ නැති ප්‍රායක්. ඒ කියන්නේ මේ මේ ප්‍රවාහය නිසා ගැට ගැහිලා පේනවා. දැන් ප්‍රවාහයේ වලල්ලක් නම් මේ වලල්ල වේගයෙන් කරකිනවා. ඒ වේගයෙන් කරකින නිසා පෙරේවත් කරක් කරක යනවා. ඒ කැරකෙන එක මේ මොහොතේ දැන් මේ මොහොතේ අපි හිතමු දැන් මේ පැත්ත බලනකොට ස්කන්ධයක් යනවා. ඒ ස්කන්ධෙම අර මේවා කැරක් කැරක යන එකක් තියෙනවා. ඒක කලින් එක දැන් එන එක. ඒක වේක මේක කොහොමද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මෙතන දැන් සිත සිතට සංඥාවක් විතරයි ඇවිදිනවා කියන එක. ඒක શબ્දයක් විතරයි. දැන් තිබහයි කියන එකත් කලින් දාපු නමක් ඒකේ શબ્දයක් විතරයි. ඇවිදිනවා කියන එකත් શબ્දයක් විතරයි. බඩගිනි කියන එකත් શબ્දයක් විතරයි. වර්ණ શબ્ද විතරක් නෙමෙයි. ඒකයි මෙතන වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර සංකාර තුන් වර්ගයක් පෙන්වන්නේ. වැටෙනවද කියන එක? දැන් ඇහෙනවද? එතකොට දැන් දැන් ඒ කියන්නේ වචී සංඛාරා කාය සංඛාරා කියන්නේ අර ඇවිදිනවා වගේවනේ. ඇවිදිනවා වතුර බොනවා ඒවා කාය සංඛාරා නේද? එතකොට දැන් දැන් එතකොට වචී සංඛාරා කියන්නේ දැන් අපි අපි දැන් මේකේ මේක කොහොමද දැන් එතකොට මේ ඔක්කොම සංඛාරා සංඛාරා වලින් දෙයක් තොර දෙයක් මේ කියන්නේ චිත්තේන නියති ලෝකේ කියන්නේ මේ සිත තුළ මැවෙන ආකාරයේ මේ මේ දකින්න එකයි මේ කියන්නේ ඒ කියන්නේ මනෝපුබ්බංගමා ධම්මා කියන එක මේ එළියට එන්න මේ එකක්වත් එළියේ නැහැ කියන එක අවබෝධ වෙන්නේ අවසානයේදී. අද මේක අවසානයේ උත්තරයක් එපෑ මොකක් හරි. දැන් මේ මෙච්චරලා කිව්ව එක දැන් තේරෙන්නේ නැහැ කියමු මොකුත් තේරෙන්නේ නැතුණත් කවන්නේ නැහැ මේක අන්තිම උත්තරේ තමයි. අත්‍යවම අත්‍යවම මේ මේ මේ ශ්‍රද්ධයක් බාහිර නැහැ. ඒ කියන්නේ මේ එන එක මේ එන එක පොත කියන එකක් අපිට කොහෙවත් නැහැ. ඒ කියන්නේ මේක අපි ඔක්කොම චිත් වෙන නේද ලෝකෙක ඉන්නේ. දැන් විඥාන කතාව කියනවනම් මෙන්න මේ මේ මේ මේ මේ මේ මේ සත්ව විඥාන කතාව කියනවනම් දැන් මේ දැන් අපි તો මිනිස්සු කියලා අපි මේ ලෝකේ කෝටි 800ක් මිනිස්සු ඉන්නවා ජනගහන ඉන්නවා. මේ කෝටි 800ම විඥාන ධාතු වලයි ලෝකම වෙලා තියෙන්නේ. එළිය නෙමෙයි. ඒගොල්ලෝ මේ හැමෝම සංඥා ගොඩකයි ඉන්නේ. තව පැත්තකින්. ඒ සංඥා තරංග වගේ. තව පැත්තකින්. එතකොට දැන් මුළු පෘථුවේ මේක ඇවිල්ලා අපිට මේ ගන්න පුළුවන් දැන් මුළු ඉන්න සේරම මිනිස්සු කෝටි 800 නම් කෝටි 800ම රවටිලා ඉන්නවා කිව්වහම ඔක්කොම රවටිලා ඉන්නේ බාහිරයක් තියනවා කියලා අරගෙන හැබැයි ඔක්කොම ඉන්නේ සිතින් හදාගත් සංඥා ගොඩක ඒක නිසා තව කෙනෙකුට තව කෙනෙකුට නැහැ කියන්න බෑ. අයි ඔක්කොම කියයි අර තියෙන්නේ අර තියෙන්නේ. එයා දන්නෙත් නෑ එයාගේ හිතේම වෙන්නේ මෙයා දන්නෙත් නෑ මෙයාගේ හිතේ. මෙයා හිතනවා එයාටත් පේනවා එළියේ තියෙන එක. අපි හිතනවා අපිටත් පේනවා එළියේ තියෙන එක. නමුත් ඇත්තටම මේකේ තියෙන්නේ ඔක්කොම ඉන්නේ හිතේ කියන එක. එළියේ එහෙම එකක් නැති බව. මේක සංඥාවක් කියන එක. සංඥාවක් කියන එක හද මේක කොහෙවත් නැති බව. ඒක શબ્දයක්. ඒ શબ્දේ කොහෙවත් නැහැ. බලනකොට කවුරු හරි දාපු શબ્දයක්. ඒ කියන්නේ එළියෙන් ආපු શબ્දෙකුත් එහෙම શબ્දයක් එළියේ ස්වභාවතාවේ කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබතුමියට තේරෙනවා දැන් පොත කියලා શબ્දයක් මේ එළිය කොහෙන්වත් එන්නේ නැහැ. හැබැයි ඒක කවුරු හරි මිනිහෙක්මනේ කියන්න ඕනේ. එහෙම නෙමෙයිද? එහෙමයි සර් දැන් වල උදාහරණයක් විදිහට දැන් කාක්කික් කෑ ගහන සද්ද චූටි ළමයාට කාක්කික් කියලා ඇහෙන්නේ නැහනේ. දැන් අපිට කාක්කික් කනද සද්දනේ ඇහෙන්නේ. ඔව්. හරි. ඒකට දැන් කාක්ක කියන්නේ සිංහල භාෂාවනේ. අපි හිතමු දැන් සිංහල ජාතිය වඳ වෙලා ගියා කියලා. මොකක් හරි පරමාණු බෝම්බයක් දාලා හරි මොකක් හරි වෙලා අපේ සිංහල ජාතිය වඳ වෙලා ගියා. දැන් කාක්කු ඉවරයිනේ. <laughs> දැන් ක්‍රෝ. එහෙමද? ඊට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපිට මිලිය අපි දතක මිලියනයක් ගියා කියලා මේ අපි තුම ඔය සම්මුතිය තුළ කතා කරන විදිහට කාලය ආගියා මේ සද්දත් නැහනේ. හ්ම්. එතකොට කො ඇත්තටම ඔය කතා කරන කොහෙත් තියෙන්නේ? අපි නිකන් අර මේ දාගත්ත දත්ත ටිකත් බාහිරත් එක්ක ගැට ගන්න එකක් විතරයි වෙන්නේ. ඇත්තටම දැන් මේ ලෝකේ ජනගහනය හතරෙන් එකක් අපිට අපේ අපි දත්ත හරියට දන්නේ මේ චීනේ ඉන්නවා කියලා අපි ගණන්නේ කෝටි 227ක්ද පොද කියලානේ ගණන් මිනුම් තියෙන්නේ. ඒතකොට ලෝකේ හතරෙන් එකක් චීචින් ගහනවා. කිසි කෙනෙක් අපි නම් අපි දන්නේ මේ ලංකාවේ කී දෙනාද දන්නේ කියලා දන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඒ සංඥාවල රූප නැහැ අපිට. අපිට නැහැ. අපිට නැහැ. එතකොට අපි අපි අපි කතා කරන විඥානය කියන්නේ මොකක්ද? වචනයක් විතරයි ඒක. ඒක શબ્දයක් නෙමෙයිද? ඒ શબ્දේට වචනයක් ගැන නෑ ඒක හදාගත්ත શબ્ද ටිකක් නේද? එහෙමයි හදාගත්ත શબ્ද ටික. ඒක තරංගයක් නේද? හර්ට්ස් 20 20000 ඇතුළ තරංග තරංගයක් නේ. શબ્ද ඔක්කොම එකයි කියලා හිතුවොත්. ඔව් ශබ්ද ශබ්දයේ කියන ස්වභාවයක් ශබ්දවල මුකුත් අර හරයක් අර්ථයක් අපි හැදුනේ කොහොමද? රූපයක් එකතු කරපු රූපයක් එකතු නැත්නම් හිතක් නැහැ කියලා දැනෙන්නේ නැත්. ඔව් රූපයක් එකතු නැත්නම් ඇත්තට මෙතන හිතක් නැහැ. එතකොට බුදුන් වහන්සේ පෙන්න න්‍යාය හරිය නේද? නාම රූප පත්‍ය විඥානං කියපේ. දැන් හිතක් කියලා දෙයක් ඔයෙත් තියෙන. දැන් නාමය කියන්නේ හදයන් නම් රූපේ කියලා එකක් ඒකත් එහෙම එකක් නැත්තා. ඒක සංඥාව නම් මේවා විඥානයේ කොහෙද තියෙන්නේ එතකොට එහෙම එකක් හැදෙන්නත් බෑ එතකොට එතකොට විඥානයක් අතව අනිදස්සන වෙනවනේ එතකොට රටලොස් ධාතුම කියන එක බොරුවක් බවට පත් වෙනා එතනම දැන් මෙතන මේ මේ මේක හොඳින් මෙනෙහි කරු මොකද වෙන්නේ මෙයාට එයා කෙනා නැති වෙනවනේ කෙනා සංඥා නිරෝධයක් වෙනවා එතන අතන කෙනා නැති වෙනවනේ. එයාට ලෝකයක් නැති වෙනවනේ. එතකොට සයනාද දැන් මේ එයා ලෝකේ හුදකලා වෙනවනේ. එයා මේ අක්කෝගේමට වැඩි වෙනස් වෙනවනේ. කෙනෙක් හම්බ වෙන්නේ නැහනේ. එයා නිකන් හුලඟ වගේ එයා ටිකක් පැත්තකට වෙලා වාඩි වෙලා ඔක මෙනෙහි කරොත් නිකන් ටිකක් වෙලා ඉනකොට හුලඟ වගේ දැනෙන්න බැරි නැද්ද? මේ කොහොම නැති වෙලා කියලා තියෙන එකත් කළු ගලක් වගේ දැනෙලා ආ එහෙම එකක් නැහැ පස් වගේ දැයිලා ඔක්කොත් නැති වෙලා අත්තත් නැති වෙලා මෙතන මෙනෙහි කර කර කර කර හිටියොත් ධම්මට්ටි ඥානය තුල රහත් භාවය ලැබෙන්නේ නැහැ. චිත්ත කම්පනයක් එන්නේ නැත නියම්. ඔක්කොම මේ මිදුණු ස්වභාවයකට හැරෙන්නේ නැද්ද? එතන තේන්නේ මේක සරින් සරේට අපි කිව්වේ ඒකයි දවසට පොඩ්ඩක් පොඩි කාලයක් වෙන් කරලා මේ මේ ධම්මානුධම්ම ඒක ධම්මට්ටි ඥාන එහෙම නැත්නම් ධම්ම විජය කියන සති මේ මේ සතියක් තියෙනවා දැන් සිතරේන අරමුණ දැකලා මිදෙනවා එතකොට මේක හැමතිස්සම දැන් මේක සති ධම්ම විජය දැන් විරිය පස්සද්ධි සමාධි උපේක්ඛා කියන එකට පොඩ්ඩක් බලන්න මෙනේ කළා ඔජ්ජංගේ කියන්නේ මේකේ දැන් මොනවද අඩු දර්ශන සමාපත්තිය තියෙනවා ඔබතුමීට තියෙනවනේ දර්ශන සමාපatti. දර්ශනය පිරිසිදු වෙනවා කියන්නේ විසුද්ධිය වෙනවා කියන්නේ මේක නේද? එහෙමයි සර්. අත්තානම් විසුද්ධියයි. දුක්ඛ දෝමනස්සානම් අත්තකමයි. ඒ ඕනම දුකක් ඕනම කරදරයක් අතක් කැපිලා හරි මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වෙලා හරි කෑල්ලක් නැති වුණා හරි මේක පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න මොන දුකක්වත් තියෙනවද? බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අසනීප වෙලා වේදනාවෙන් එහෙම ඉන්නකොට බුදුන් වහන්සේ වඩිනවා. වැටෙන බොජ්ජංග දේශනා කරන්නේ. බොජ්ජංග කියන්නේ මේ සූත්‍ර ඕක කවි නෙමෙයි. මේ ටික පැහැදිලි කරනවා. කොහෙද ඉන්නේ කෙනෙක්? කාටද දැන් දැනෙන්නේ කියලා අහනවා. ඔය ටික පැහැදිලි කරා. දවබතුමියට පැහැදිලි කරා වගේ අපි පැහැදිලි කරනවා. ඊට පස්සේ දැන් දැනෙන්නේ කාටද කියලා අහනවා. මොකුත් දැනෙන්නේ නැහැ ස්වාමීනි කියලා. ඕ කෙනෙක් නැහැ ස්වාමීනි. දැන් දැනීමක් විතරයි ස්වාමීනි. ඒක පඩක් තමයි. එතනම කියවෙනවා. ඒ කෙනෙක් එකක් එන්න ඊට පස්සේ. ඊට පස්සේ දැන් සනීප වුණා වගේ විසුණුහන්සලා දේශනා කරන මහා සුවයක් දැනනවා ස්වාමීන්. එහෙම කිසි කම්පනයක් දැනෙන්නේ නැහැ දැන් ස්වාමීන්. දැනීම දැනීමක් ඒක වේදනාව වේදනාවකටම සීමා වෙනවා. අර ඒක වේදනාව කියන එකට මුකුත් අර්ථයක් නැති වෙනවා. මේ වේදනාව ඔක්කොම වේදනාව විතරයි. හැම වේදනාවම වේදනාව වේදනාව කියන එකට වේදනාව කියන එක වෙනම එහෙම දෙයක් නැහැ. ඒකත් එක මේ ඔක්කොම එකයි මේ ඔක්කොම එකම සබහාදහමක් වගේ ඒකයි අර අටලෝදහම කම්පාන වන ඒ වගේ මේක හොඳ නරක ලාභා ලාභ නින්දා ප්‍රසන්න කීප මොකක්වත්ම හම්බ වෙන්නේ නැහැ මේක අවබෝධයට වෙන විදිහක් වේදනාවටම වේදනාවටම හිත තියන් ඉන්නකොට අර මනසට දැනෙන වේදනාවක් දැනෙන ඒක සංඥාවෙන් එන ඒකත් සංඥා නිරෝධ පැත්තට යනවා ඒ එකම සංඥාව එහෙම දැනෙන ස්වභාවයකට එනවනේ. එහෙමයි මම ඒක ප්‍රැක්ටිකල් මම බලලා තියෙනවා. ඒක ප්‍රැක්ටිකල් යා ඒක තියෙන අපිටත් ඒ අත්දැකීම තියෙන. ඒ කොහොමද තියෙන පරයන්ක හිටපෙක් කරනකොට මුලින් වේදනාවක් එනවා. ඒ වේදනාව ටිකක් කළා ඒකට ඒකට ඒක ඒකට මේ ඉන්නවනම් තියාගෙන හිත ඒක දුනියගෙන යනවා දැනෙනවා. ටිකක් කලාකට වේදනාව දැනෙන්නේ නැහැ. හරිනේ? ඔව් ඒක එතකොට දැනෙනවා මේ හිතෙන් අල්ලන එකයි අර දැනෙන එකයි එතන දෙකක්. ඒ ඒක තමයි හිතින් එන එක අන්තිමටම ඒක හිතට අමතක වෙලා වගේ බලනකොට. අමතක වෙලා. අල්ලහන්න නිකන් අර සංඥා එතන දැනෙන සංඥා මුලින් අර කම්පන ස්වභාවය ටික ටික දිය වී ගිර යනවා. අර අර ස්නායු පද්ධතියනේ මේක දෙන්න ඕනේ. ස්නායු පද්ධතිය වේදනාව දැනෙනවා අර හිතෙන් දඟලන ස්වභාවය නැතු වෙනවා. නැතු වෙනවා. ඒක අවසානයේදී වේදනාවක් ස්වභාවයක් නෙමෙයි අවසානයේදී. අවසාන වේදනාව නම් හැබැයි වේදනාවක් ඒ වේදනාව නොදැන තැනටම යනවා. ඒක ඒකත් ඇත්තටම ඒ ඒ ප්‍රබදාමේ න්‍යායක් වගේ කියන්නේ නිකන්. බිය වෙලා යන එකක්. ඒක ඒක ඒක ඇවිල්ලා සමතේ පැත්තේ තියෙන්නේ. ඔය ඒ කතා කරපේ ඒක විදර්ශනා පැත්ත නෙමෙයි. මේක වෙනි පැත්තකට යනවා එතකොට. මේක වේදනාවට සීමා කරමු ඒක ඒක ඒක ඒක අර කමටහනක් වගේ. මේක ඇවිල්ලා අපි පැහැදිලි කරේ ඒක නෙමෙයි. අපි පැහැදිලි කරේ මේක අපි මේ ධර්මයේ දැන් අරමුණු දකින්න එකම කියලා කෙනෙක් හිතනවා ඒක මුලින් අර මුලින්ම අපි අර මේ එන අරමුණු හොඳට සුද්ධ කරොත් එයා ඒ මුලින් ඒ ගන්න පාන්නරේ සුද්ධ කිරීම තුළ බාහිර ඔන්න ඔය වගේ මිදෙනවා කියන එක. දැන් අපි ඔය වැඩියෙන් වැඩි ගොඩාක් ඒක ඒක කියන්නේ ඒක වැඩියෙන් සුද්ධ කරා. එච්චරම සුද්ධ කරන්නේ නැති වුණත් යම් කිසි විදිහකට එයා යථාභූත ඥානේ මේ එන අරමුණ මේක shabdayak මේ විදිහට බලන්න ගියොත් අත්‍තර මේක එතරම්යි අත්ගමේ තියෙන්නේ කියලායි කියන්නේ. ඒක උපාදාන වෙන්නේ නැහැ කියලායි කියන්නේ. ඔච්චර ගොඩක් ඔච්චර ගොඩාක්ම බැලුවොත් එහෙම ඇත්තටම නිවන කරාම යනවා. ඒක නෙමෙයි ඒ කියන්නේ එකසිත හරියට දැක්කොත් නිවන කරාම යනවා. ඒ කියන්නේ ශර සම්පත්තිය කියන්නේ මේ ඇත්තටම මේ මේ එක එක අඹ ගහේ එක කොලයක් හරියට දැක්කොත් එන අඹ කොළ තේරම 5000ම දැක්කා වගේ එන හැම හැම සිතම්ම මේ විදියයිනේ කියන එක මේ විදිහටම මෙනේ කරොත් එයා නිවන් මග ලොකු දියුණුවක් ලබනවා. ඒ ඒකට දැනෙන්නේ මේක දැනෙන්නේ මේ මොහොතේ නෙමෙයි මේ මොහොතේ මෙනෙහි කරන එක සවිතක්කයි සවිචාරයි. නමුත් මෙයා ඊට පස්සේ අර අපි කිව්වේ නිකන් විවේකව ඉන්න ඕනේ කියලා. අපි කිව්වේ මේ හැමද එක දිගට මේකම කර කර ඒකෙම ඉන්නේ නැහනේ. නෑ මේ මේ මොහොතේ අරමුණක් ආවම ඒ අරමුණට හරියට ඒ අරමුණ මෙනෙහි කරනවා නම් ඔද කලබල නොවි ආ මේ සිතත් බලන්න ඕනේ. ඊගාවට ඊගාව සිත බලන්න ඕනේ කියලා අර පැත්ත බලනවා කියලා ඕඩකමින් සිතුවිලි හැදුවා වෙනවනේ. ඒතකොට එන සිත බලනවා නෙමෙයි සිත සිතුවිලි හදාගෙන බලන එකන්නේ. දැන් කොහොමද ස්වාමිනෝස මේ ඒ මම දැනෙනවා අර නිකන් පිටස්තර කෙනෙක් ක්‍රමක ජීවත් වෙනවා වගේ මෙයා හිතන ඒක පේන්න පටන් ගන්නවා. ඒක එන්නේ අර අර මේම මිද් අර මේ මේම අර මේ මිද් මේක මේ අර යෝනිසෝ මානසිකාරයෙන් යථාභූත ඥානෙ එන අරමුණු දැකලා මිදෙනකොටයි ඒක එන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ ඒ ඒ ස්වභාවයට එන්නේ දැන් අපිව ටිකක් කාලයක් මුලින් ඔය සිත හරියට එහෙම දැන් අපි කියන්නේ මේක දැන් ගොඩක් කාලයක් කරත් ඒක අපිට කෙනෙක් කරා කියලා ඊට පස්සේ අර ස්වභාවය එනවා ඊට පස්සේ નિરાයාසයෙන්ම සිත පේන එක තියෙනවා ඒ එතකොට ඒකේ වටිනාකමකුත් නැහැ සිතක් අටගේ නිරුද්ධුණු ස්වභාවයක් ඒක අනාගාමී භූමියේ ස්වභාවයෙන් ඊට පස්සේ එළියට එච්චර වටිනාකමක් දැනෙන්නේ නැහැ සිතක් ඇති වුණා කියලා සිතකුත් එච්චර ගානකුත් නැහැ මොකද දැන් කොහොමද ධර්මය අවබෝධය ඒතකොට මේ ගොඩක් දියුණුවක් ලැබලා අර අනාගාමි භූමියේදී ඇත්තටම හිතන තැනක් දෙයක් නැහැ දකින තැන දැන් බාහිර දෙයක් නැහැ හිතෙත් දෙයක් නැහැ කියලා අර ඒක අපි ලොක්කුවට බරට හිතන්නේ නැහැ එහෙම එහෙම දැනෙන්නෙත් නැහැ බාහිර දෙයක් කියලා හිතෙත් දෙයක් කියලා දැනෙන්නේ හැබැයි අර ඔබතුමිය කිව්වා වගේ ඒකට කලින් අවස්ථාවකුත් එනවා එතනට එන්නේ අන්තිමටම ඒකට කලින් අවස්ථාව තමයි අර කෝපයක් වැටෙනකොට එහෙම නැත්නම් අර බබා කෑ ගහනකොට එහෙම නැත්නම් අර මොකක් හරි ඒ විශේෂ තැන්වලදී දැනෙන එකක් ඒවා ඊට කලින් ඊට පස්සේ තමයි ඒකත් නැති වෙන ස්වභාවයක් එන්නේ. වැටෙනවද කියන එක? එහෙමයි. දැන් ඔබතුමීගේ ප්‍රශ්නේ ඔබතුමීගේ ප්‍රශ්නේ තිබුණේ අර බබා කෑ ගහනකොට එතනින් දැනනවා කියන එකනේ. ආ. ඒ ඒ ඒකට පස්සේ ඒකත් ඒකත් එච්චර ගැටලුවක් නැති දියවිලා ගිය තැනකට යනවා. බලන්න ඒක ඉතින් යනවා. ඒක එන්නේ හැබැයි ඒක ඒක දියුණු දියුණුම තැනක්. හැබැයි මේ අපි කතා කරන ඒවා අපි මේ ඔබතුමිය හොඳට ඔබතුමිය හොඳට නිරීක්ෂණය කරන්න. නැත්තම් මේ ඇත්තටම අපිත් මේ මේ මේ මෙහෙම කතා කරන එක ඔබතුමිය හොඳට අධ්‍යයනය කරලා කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මේ දැනට අපිට ඔබතුමියගේ හැම දෙයකම වැටෙන්නේ මෙහෙමයි ඔබතුමිය ගැන. වැටෙන්නේ ඔබතුමියට ඔබතුමිය උස්සන එක නෑ. මා අර තමන්ගේම අභ්‍යන්තරයෙන් තමන්ගේම මේ අනිත්‍යයට කතා කරනකොට මම යා ලොකු කරලා එහෙම කතා කරන ඒවා ඔක්කොම දිය වෙලා එහෙම යනකොට විතරයි අතනදී අර ස්වභාවයේ එන්නේ. ඒක මහා ඒ කියන්නේ ඇත්තටම ඒව දිය වෙලා යන්නේ. ඒක කෙනත් නෑ මේව දැන් නෑ දැන් වැඩකුත් නෑ සමහරලාට සමහරලාට ඔය ගොඩක් ඒවා අපිට වචනෙන් කියන්නත් බෑ සමාජයේ මේ සමාජයේට අර යම්කිසි විනයක් තියෙන නිසා නමුත් ඔය රාග දේශමෝපාව ඒ කියන්නේ අපි ඔය කතා කරන මේ ලෞකික භූමියේ කතා කරන ඔය ඔය ගෑනු පිරිමි අය අතර තියෙන ඒ ඇල්ම පවා දිය වෙනවා. එයා ඒක ඒක දැනෙන්න ස්වභාවයකට යන. ඒක ඒක බොහොම තදින් බැඳුණු අල්මක් තියෙන ඔය ගෑනු රූප පිරිමි රූපත් එක්ක. පිරිමි රූප ගෑනු රූපත් එක්ක. ඒක දිය වෙනවා. ඒක දිය වෙන ඒක දිය වෙනවා දිය වෙන තැන තමයි දියුණුම තැන. එතන ලොකු කම්පනයක් තියෙනවා සමහර අයගේ. ඒක යාලා කියන්න බෑ ලැජ්ජාව නිසා. ඒක තව කෙනෙකුට ප්‍රකාශ කිරීමේ අපහසුතාවක් තියෙනවා විශේෂයෙන්ම ඒ වුණාට මෙහෙම මේ ධර්මයේ පිරිසුදු කරනකොට එහෙම දේවල් තියෙන්න බෑ ඒවත් කතා කරන්න ඕනේ. ඒ කියන්නේ එතරම් තියෙන සිතන්නේ. ඇහෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒකතර සිත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔව්. ඒක හොඳයි. ඒක ඒ කියන්නේ යම්කිසි හොඳටම ඔබතුමියට ඔබතුමියගේ අභ්‍යන්තරේ මායාව රැවටෙන්නේ නැතුව කුළුහරකා හොඳට මෙල්ල කරලා ඔය උතන්ට එහෙනම් එන්න ඕනේ. එයා බබාට බබාට තාම තියෙනවා මේ මෙතන කෙනාට කෙනාට වෙනස් මේ මේ මේ මේ සංඥා වෙනස්. ඒ කියන්නේ ඒ කියන්නේ අපි ඒකයි බුදුන් වහන්සේ කියන්නේ සාන්දිටික ධර්මයක් පාරුව තමා විසින් සාදාගත යුතුයි කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් ඔබතුමියට දරුවෙක් ඉන්න හින්දානේ ඒක තියෙන්නේ. දැන් දරුවෙක් නැත්තම් ඒකත් නැහැ. දැන් දැන් ඒ වගේ තියෙනවනේ නේද? ඒ වගේ තියෙනවා දැන් දැන් ඔබතුමියගේ වයසත් එක්කලා කොහොමත් ඒක නැති වෙනවා. අරක නැති වෙනවා. තරුණ කෙනෙක් වුණා නම් අවුරුදු 20 28 වුණා නම් ඒක තියෙන්නේ. දරුවෝ නැහැනේ. ඉස්සලා තියෙන්නේ පිරිමි රූප ගෑනු රූප වෙන්නේ ආරම්භක අවස්ථාවේදී. අවුරුදු 20 වෙනකොට එන්නේ. දැන් ඔබතුමියගේ වයස 59යි කිව්වනේ. එහෙමයි සර්. ඒ එතකොට ඔබතුමියට දැන් ඒක ඒක දිය වෙලා තියෙන්නේ ඒ ඒ ඒ කෙනාට කෙනාට මේක මේකයි බලපාන ස්වභාවය. සංඥා ස්වභාවයනේ මේ. ඒ තන ඒ ස්වභාව මොකද්ද තදට වැදෙන සංඥාව කියන එක ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙන්නේ. වැටෙනවා නේ. මම සවිනාස දැන් මං හඳුනාගෙන තිබ්බේ මගේ අනුපාඩු විදිහට එකක් තමයි ඔය දැන් ඔය ගොඩක් සංවේදී දුක හිතෙන අවස්ථා මම ඒක දැන් ගොඩක් මගේ හැදලා තියෙන්නේ ඒකයි දැන් සමහර අවස්ථා තිබුණා එකපාරට අර මේ මාර්ගය දකින්න කමතක වෙලා කේන්ති යන ස්වභාවයක් තිබුණා. ඊට පස්සේ දැන් තමන්ගේම ඔය ඔය දැන් ඒ ස්වභාවය මේ ඒස දැන් තමන්ගේම ස්වභාවය අමතක වෙලා ආයෙ දකින්න ගියාම කේන්ති යන ස්වභාවය ඒක ගිලිුනේ කොයි කාලෙද? කොච්චර කාලයක්ද ඒක නැත්නම් තාම මේ මෑතකදීද ඒක උනේ නැත්නම් ගොඩක් කාලද? කොයි ස්වභාවයේද ස්වාමීන් වහන්සේ? තමන්ට මේ ධර්මයේ දැන් සිත දකින්න එක මග ඇරිලා ඒ මග ඇරනම දෙන කේන්තිය තියෙනවා. එහෙමයි. ඒතර ඒක මග ඇරුනේ මේ මෑතක. එකපාරට මේ මෑතකදී එක සිද්ධියක් වුණා. ඒකින් තමයි මට ගොඩක් කම්පනයක් ආවේ. මොකද මං හිතාගෙන හිටියා මට එහෙම තරහා යන්නේ නැහැ කියලා. මට එකපාරට තරහා ගියා. මට එතකොට මං ගැන කම්පාවක් ඇති වුණා. තාම උඹ මෙතන ඉන්නවනේ කියලා. එහෙම ඒ ඒ එහෙම අවස්ථාවවලදී ඇත්තටම ඒකෙන් ගිලිහෙන හේතු වෙනවා. ඒ අත්දැකීම හරියට හරි ඔබතුමී කියපු. ඒ අත්දැකීම අපිටත් තියෙනවා. ඒ අත්දැකීම ගොඩක් අය මේ ධර්ම මාර්ගයේ ඉන්න අය ඇත්තටම ප්‍රකාශ කරනකොට අපි දන්නවා ඒ අවංකයි එහෙම කියන එක අවංකයි. ඒ කියන්නේ ඒව තමයි ඇත්ත. ඒවා බොරු නෙමෙයි ඒවා ඇත්ත. මොකද ප්‍රත්‍යක්ෂතාවයට ආපු කෙනෙක් දන්නවා මේ මගේ එනකොට ආපු ඒ පහු කරගෙන ආපු සම්දිස්ථාන ඔක්කොම යා පසු කරගෙන එනින්ද ඒක ඒ හොඳට දැනෙනවා. ඒ ඒ වගේම තමයි ඔබ කියපු අරකට ඉතාම වැදගත් තැනක් ඔබතුමී කිව්වේ. ඒ කියන්නේ ඒක උනේ කොයි කාලෙද කියලා අහන්නත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ දකිනකොට දකින්න බැරි වෙනකොට ආපු ඒ ගැටෙන එක. කොයි කාලෙද ඒක තුනියන. ඒ කියන්නේ ධර්මයේ දකින්නේ නැහැ කියලා ගැටීමකුත් නැහැ. යන්න පුළුවන් නිකන් සාමාන්‍ය ස්වභාවයක් දැනෙන්න ගත්තේ කොයි කාලෙද? එහෙම දැනෙනවද නැත්නම් එහෙම තාම තියනවද? ඒ කියන්නේ කරකේන් තියෙන ස්වභාවයක්ද? ඔව්. ඒ කියන්නේ මේ මේ හිත දැක්කේ නැහැ කියලා එහෙම ගැටෙන ස්වභාවයක්. <laughs> ගැටෙන ස්වභාවය ධර්මයේ ධර්මයට බාධා එනකොට ගැටෙන ස්වභාවයක් එනවද? ධර්ම කාටයුතු හිත දකින්න අවංකව කතා කරන්න ඕනේ. ඔව් දැන් ඔය දැන් ඒක අද උදෙත් එහෙම ඉස්කෝලේ ඉඳන් මම බලන් හිටියා මගේ ඉතලිය. දැන් පන්ති කාමර වලට අලුතෙන් ළමයි බෙදීමේදී. ඔව්. එතකොට ඉස්සර අපේ ස්වභාවයක් තිබුණා දැන් හොඳ ළමයි ටිකක් අපේ පන්තියේ දෙන්න ඕනේ. ඔව්. කියන ස්වභාවයක්. එතකොට දැන් මම බැලුවා අද මගේ හිත දිහා එක පාට දැන් මට මනසින් ආවා අර පන්තියට හොඳ ළමයි ටික ඇවිත් කොහොමද ඊට පස්සේ මගේ හිතාපෝ කියන්න ගත්තා කොයි ළමයාද ළමයි ඕන කෙනෙක් ආපුදී මේ ළමයි කවුරුත් ගෙදර අන්න ඒ වගේ ඉතින් හිත තර්ක කරන්න ගත්තා ඒ මගේ හිත සංසුන් වුණා ඊට පස්සේ මම හොයන්න ගියෙත් නෑ කවුරු කොම්මන ළමයි එක්කිනාද ඕන කෙනෙක් ආපුදී අයින කෙනෙකුට උගන්වනවා කියලා ඒ ඒ චිත විල්ලාව ඊට පස්සේ අර හොයන ඒ ගතිය එහෙම නැතුව ගියා මම දැක්ක එතන හිත එකපාරට අර පණින්න එන ගතිය මට පේනවා. ආත්මීය ස්වභාවයකින් නෑ ඒක මම අසාධාරණයක් වගේ නිකන් ආපු ආත්මීය ස්වභාවයක් එන්න කියන එකක් දැනුණා නේ. ආයෙත් පස්සේ ඒක ඒක දැනලා නැති වුණා නේ. දැනලා නැති වුණා. ඒ කියන්නේ බල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම පැත්ත පිටියේ. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය ධර්ම තමයි සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා. සද්ධා කියන්නේ ඔය එන අරමුණේ සත්‍ය දකින්න එක. ඒකට වීරිය ගන්න එක සද්ධා වීරිය සතිය කියන්නේ ඒ ඒ ඒක ඇත්තටම ඒක එනේන අරමුණ දැක දැක මිදෙන සතිය අනිමිත්ත සමාධියක්. ඒකම තමයි පංච බලධර්ම කියන්නේ ඔන්න ඕක. ඕක දැන් බුදුමී කියපේ. එනකොටම පේනවා. ඒක 아무තෙන් හිතන දෙයක් වීර්යයක්වත් නැහැ. එනකොටම පේනවා පේලා නැති වෙලා යනවා. හරි ඔය කියපේ. තව මේ ළඟදී කෑම කන්න යනකොට මේ කොළ මැන්නුමක් මට තද්දට දැනෙනවා තිත්ත රස. ඒතර ප්‍රතික්ෂේප කරන කන්න බෑ කියලා. ඉතින් මම එතකොට මං හිතෙන් එතන තර්ක කරනවා මගේ හිත මේ ඛණ්ඩමය කියන්නේ හිතද මේ නැත්නම් දිව ඛණ්ඩමය කියනද මේක මෙතන මොකද්ද ගැටලුව තියෙන්නේ කියලා ඒ වගේ උදාහරණ මම එතන තේරුම් ගන්නවා මේ හිත තමයි මේ ඛණ්ඩමය කියන්නේ ඒකත් අර වගේම එනවා නේද එතනම එනවා ධර්මයේමනේ ධර්මයේම එනවා ඔව් ඔබතුමිය ගොඩාක් අපේ දේශනාත් අහලා තියෙනවා කියන්නේ අහලා තියෙනවා සයින් ඔබතුමිය ඔබතුමිය මේ අපි අපි අපිට ගොඩක් හොඳට කතා කරන්න පුළුවන් තැනක් අවුරුද්ද. ඒ කියන්නේ ඔබතුමේ ආර්ය භූමිය හොඳට හඳුනනවා. ඔබතුමියට අවදිමත් ස්වභාවයකුත් තියෙනවා. ඔබතුමිය තාම හැබැයි අවදි ඒ කියන්නේ ඔබතුමියට දැනෙනවත් නැහැ. මේ සිතුවිලි වලට අයිති නැති ස්වභාවයක් මේ ඒ අර අපි කියන්නේ මේ මෙයා මේ අර මමයා ලොකු වෙන්න යනවා මමයා මෙයාව කුළුහරකව මෙල්ල කරා කියලා එයා අර එයා වෙනින් කෙනෙක් කරලා කතා කරන එකක් කියන්නේ අපි මේ යාට ඕන විදිහට මේ එයා ලොකු ලොකු ධාරි හොයන්න යනවා එයා මේ මේ හොඳ හොඳ ඒවා හොයන්න යනවා මේ අපිට ඒකට හින ඒක දැන් අපිට යා නෙමෙයි වගේ එතකොට නිකන් අපිට ඒක මේ අර අවධිය තුල එන්නේ ඒක අවධිය තුල එනවා අවධිය තුල ඒවට මේ මොඩික් නැගිටිනවා කියලා දැනෙනවා ඔව් ඒ අවධිය තුල එහෙම එනවා ඒක ඇවිල්ලා ඊට පස්සේ අර අර හොඳ හොඳ හොයන එක නැති වෙනවා අර අවධියෙන් ඉන්නේ ඊට පස්සේ අවධියමයි බල ගැන්විලා තියෙන්නේ එයා තමයි අපි කියන්නේ අවදි වුණා කියලා. අපි එයා තමයි කියන්නේ සම්මා දිට්ඨියට පැමිණියා කියලා. දිට්ඨිංච අනුභගම්ම සීලවා කියන්නේ ඒකයි. දස්සනේන සම්පන්නෝ අර කාමේසු විනෙය්‍ය ගේදන් කියන්නේ එතන. කාමේසු විනෙය්‍ය ගේදන් කියන්නේ එයාට ආයෙමත් අර ආයතන නියම් පිනවන්න. සාරි හොඳ එකක්ම වෙන්න ඕනි කියලා ගන්න තිබ්බරන් යන්න නැත්තන් නෑ ඔන්නෝ. ඒක ඒක එයා පිනවන්න යන්නේ. අසකනාදී සාරි අඳිනකොට අත්තාවිමත් දැන් ඔය ටීචර්ස්ලා මේ හැත්තේ මේ සාරියයි ගැලපෙන්නේ නැහැ දැන් මට හිතුණා මේක මේ ගලපන්නේ කවුද දැන් මේ බාහිරයට ගැලපීමකට මම මේ ඇඳ ඇඳ යන්නේ නැත්තම් මගේ හිත ගල දැන් මේ මේකට මේ වෙන පාටක් ඇඳු මොකක්ද එතන තියෙන ගැටලුව කීකී අර ඇඳුම් අඳින්න යනකොටත් හිත ධර්මයේ පැත්තෙන් මෙනෙහි වෙන ස්වභාවයක් එහෙමත් තියෙනවා ඔව් ඇත්තට ඒ ඒ ඔබතුමිය කියන උපමාව හරියටයි ඒ ඒක ඒක දැන් ඇත්තටම හොඳට ඒ කියන්නේ ඊට පස්සේ දැනගෙන අඳින්න. ඒ කියන්නේ රැවටිලා නෙමෙයි. මේ මේ හිතට වහල් වෙලා නෙමෙයි. හිතේ වහල්කමින් මිදිලා. ඒ කියන්නේ එහෙම නේද? ඒ කියන්නේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ අපි කියන්නේ මොකද සතිත්ත පරියෝ දපණම් කියන තැනට ඇවිල්ලා නේ. සිත කියන එක හැබැයි හොඳට තව ටිකක් හොඳට ඒක පිරිසිදුව පිරිසිදු වෙනවා පිරිසිදුව පිරිසිදු වෙනවද කියන එක දකින්න ඕනේ. ඒ කියන්නේ පොතක් පණින වෙලාවලුත් තියෙනවා. අන්න ඒක තමයි. ඒක සාම පොඩ පොඩ පණිනවා කියලා ඒක තවත් පිරිසිදු ඒ කියන්නේ පිරිසිදු වෙනවාද කියන එක අර 100ට අහු වෙනවනේ. පණින බව 100ට අහු වෙනවනේ. 100ට අහු වෙනවා. 100ට අහු වෙනවා. ඒක තමයි ඥානෙ. ඒක තමයි ආශ්‍රවක් ඒ කියන්නේ ආශ්‍රව කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ආශ්‍රව දකින දර්ශකයේ තමයි අර ඇලෙන ගැටෙන ස්වභාවය පේනවා කියන්නේ ආශ්‍රව පේනවා කියන එකයි. ආශ්‍රවක්ඛ ඥානෙ තියෙනවා කියන එකයි. ආශ්‍රවක්ඛ ඥානෙ තියෙනවා කියන්නේ උපමාව තමයි මේ පණිනවා කියන එක තේරෙනවා කියන එක. වැටෙනනේ. ඔව්. ඒක දියවි කියන අනේක දකින්න එකයි ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ. හරිනේ. ඔව් ඒක ගමනසේ එහෙම අවස්ථා එනකොට දැන් අපිට කම්පාවක් ඇතිවෙනවනේ. නෑ නෑ නෑ ලොකු ලොකුවට එන්නේ නෑ නේද? ඒ කියන්නේ ඒ අවබෝධය එනවනේ ඊට පස්සේ ධර්මය දැන් මේ දැන් අහුවනේ. අපි කියන එක දැන් අහන් ඉන්නවනේ. එතකොට ඔබතුමීට ඒ ඒ පණින බව ඒ පණින එක දිය වෙන බවක් ඔබතුමීට අවබෝධ වෙනවා. ඒක තාම තියෙනවා පනින බව. ඒක සාමාන්‍ය ස්වභාවයක්නේ. එක දවසින් එහෙම වෙන්නේ නැහනේ. ඒක ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ ආශ්‍රව කියලා ඡය වෙනවා කියන එකනේ. ඡය වෙනවා කියන්නේ ඒක දිය වෙන්න එකක්නේ. ඒතකොට පනින බවක් දිය වෙන්න ඕනේ එහෙනම්. අන්න ඒකට සිය පිටුවක් හරි. මගේ හිත මට දොස් කියනවා. උඹ කොච්චර බණ හෙව්වත් වැඩක් නැහැ නේ පැන්නනේ ඔතෙන්දි කියලා. අන්න එහෙම මගේ හිත මටම බයිනවා. ඔව් ඒක මුලින් ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ දොස් කියන්නත් ඔය එම ඒක ඒක හොඳයි. ඒ කියන්නේ ඒක ඊට පස්සේ ඒක හොඳට සනිටුවන් වෙනවා. ඒකේ දෝෂේ. එතකොට ඒක හේතුවක් වෙනවා ඒක නැවතත් ඉස්මතු වෙන්න එක අඩු වෙන්න. يعني ඒක දැක්ක වෙනවනේ ඒක දකින්නවා කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒක දකින්න එක ඒක ඇත්තටම දැන් ඔබතුමිය ඔබතුමිය ඒ යන පාරේ සුද්ධ කරන ආකාරය කියන්නේ මේ ඇත්තටම මේ මාර්ය යුද්ධය තමයි ඔබතුමිය කියන්නේ. ওই මාර්ය යුද්ධේ. හැබැයි ඕක තවත් තියනවා කියලා අපි අපිට දැනෙනවා. ඔබතුමිය කියපු කියපු තියපු ස්ථානය දිහා බලනකොට අපි දන්නවා තව තව ඒවා තියෙනවා තන. ඒ කියන්නේ ඔය පණින ස්වභාවයේ තියෙන තර අනිත් ඒවාත් පණින ස්වභාවයකුත් එනවා. ඒ කියන්නේ ඔක්කොම එකපාර පොඩ පොඩ දිය වෙන එකක් තමයි අපි දකින්නේ. අනිත් ඒවා සේරම දිය වෙලා එකක් වෙනවට වැඩිය හැබැයි සමහර තැන් තමයි ওই විදිහට එන්නේ. Tamanට වැඩියෙන් ඇලුන එක තමයි පණින්නේ. ඒ වැඩියෙන් ඇලුන එක ඊට වැඩියෙන් ඇලන ගැටන එක තමයි පණින්නේ. අනිත් ඒවා ඇලෙන්න ගැටන එක අඩු වෙච්චව පණින්නේ නැහැ. අන්තිමට ඕකත් දිය වෙලා යනවා හැබැයි. එහෙම තමයි යන්නේ. හැබැයි ඔබතුමිය දැන් ඉන්න ස්වභාවෙත් ගොඩක් හොඳයි. ඔය කතා කරන ස්වභාවය ගොඩක් හොඳයි. ඒ ස්වභාවය තුලත් ලොකු දියුණුවක් තියෙනවා. ඒ ස්වභාවය තුළ තමයි ඔතන සකදාගාමි ස්වභාවය තමයි ඔය කියන්නේ. හැබැයි ඔබතුමිය එතකොට සීල් ගන්න ඒවා එතකොට ඔබතුමිය ලොකු කරගන්න තැන් ඔබතුමිය පොඩක් වෙන්න. ඔබතුමිය මම සීල් ගත්තෙක් මම හොඳ මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක්. මම හොඳ ගුණවත් කෙනෙක්. මම නරක කෙනෙක් කියලා කවුරු හරි කිව්වොත් හිතට මදිකමක් වගේ දැනෙනවද? නෑ එහෙම දැනෙන්නේ නෑ මං වෙන්න ඕනේ හැබැයි ඒක දැනෙන්නේ. ඔව් ඒක දැන් මම බලන්නේ එතන මේ ඇත්තට මම උදේට අපේක්ෂා කරනවා මට අද කවුරු හරි දොස් කියන්න බනින්න. එහෙම දෙයක් මම බලාපොරොත්තු වෙනවා. ඔව් ඒක පුළුවන් ද කියලා නේ. ඒක Tamanට දැනෙන මට්ටම පොඩක් බලා ගන්න. බලා ගන්න. ඔව් ඒක අවිද්‍යාව භූමිය මාර ඒ කියන්නේ ඇත්තට ඒක වටිනවා. ඒ කියන්නේ මේ අවිද්‍යා භූමිය අපිට වටිනවා අපේ අපේ කෙලෙස් දැක ගන්න. ඔව්. ඔව් එතකොට තමයි අපිට පේන්නේ. එතකොට කවුරු හරි අපිට බැන්නම තමයි පේන්නේ මේකට අපි කිපෙන විදිය, අපි ඇලෙනවද, ගැටෙනවද? නැත්තම් ඇත්තටම එහෙම එහෙම එහෙම ගැටෙන්න ඇලෙන්න නැහැ කියන්නේ අපිට යා බයින් එක සතුටක් තමයි දැනෙන්නේ. ගැටුන්නේ නැහැ කියන්නේ. ගැටුන්නේ නැහැ කියන්නේ ලොකු ලොකු චිත්ත ප්‍රීතියක් හට ගන්නවා. ඒකේ මේ මොහොතේ ඒ මොහොතට පසුවත් ඒක දැනෙන්න ගන්නවා. හොඳින් දැනෙන්න ගන්නවා. ඒකට කම්පණය වෙන්නේ නැහැ කියලා. බෑන්නේ කොහොමදයි කියලා තමයි එතකොට ඒක ඒක ඇත්තටම බයින එක මේක මාර්ගයේ ඉන්න කෙනාට හොඳ දර්ශකයක්. හොඳ දර්ශකයක් අනිත් එක ඔය සල්ලි මම තේරුම් ගත්තේ මේ සයින්ස් දැන් මේ බයිනා කියන කොටත් ඇත්තටම කෙනෙක් අපිට බයිනවා නෙමෙයි කෙනෙක් බයින එක දැනගන්නවා කියන එක. ඔව් ඇත්තට ඒක තමයි. ඒක ඒක යථාභූත ඥානයනේ. නමුත් මේක ආශ්‍රව කෙලෙෂය වෙන එකනේ මේ මේ මේ ඥාන දෙකක්නේ. යථාභූත ඥානය කියන්නේ මේක එතන මෙනෙහි කරනනේ ඔබතුමේ ඒක හරි පරිතක්ක සවිචාරයි. නමුත් මෙතන ආශ්‍රවක්ඛ්‍යා ඥානය කියන්නේ ඒකට කම්පණය වුණාද නැද්ද කියන එක වෙනි ඥානයක්. අතන යථාභූත ඥානය ඉතින් ඒක අතන කලින් ඉඳන් දැන් මෙනෙහි කරන එකක් නම් ওই මොහොතේ ඉබේ මෙනෙහි වෙනවා. හැබැයි ඒක මෙනෙහි කරා කියලා වරදකුත් නැහැ. එහෙම මෙනෙහි දැන් මෙනෙහි වෙන්නේ නැත්තම් මෙනෙහි කරන්නත් ඕනි. ඒකක් තියෙනවා. හැබැයි මෙනෙහි කරේ නැතත් කම්පණය වෙන ස්වභාවයක් තමයි අපි මේ කියන්නේ. වැටහෙනවද? ඔව් මම මේ දවස්වල නෑ මෙනෙහි කර මෙනෙහි කරන එක හොඳයි. මෙනෙහි කර මෙනෙහි කරන එක අපි කිසිම එහෙම නරකක් නෙමෙයි දකින්නේ. අපි කියන්නේ මෙනෙහි කරන එක හොඳයි. හැබැයි මෙනෙහි නොකරත් ඊට පස්සේ එහෙම ස්වභාවයක් එනවා දැනේ. හැබැයි මෙනෙහි නොකරත් එහෙම ස්වභාවයක් එහෙම කම්පණය වෙන ස්වභාවයක් ඉඳලත් ආයවත් කම්පණය වෙන ස්වභාවයක් ආවත් මෙනෙහි කරන්න කියලාත් කියනවා. ඒක අපිට මේ සිත මායාව නිසා එහෙම කියන්න වෙන්නේ. ඒ මේ මායාව මායා රංගනය ධර්මයටත් දානවා. ධර්මයටත් ඒ කියන්නේ ධර්මයටත් සිතුවිලි වලුත් පෙන්නනවා සමහරට ඥානෙට දැනෙන්න ඕනේ සිතුවිලි කළා පෙන්නනවා නම් අතිශයින් භයානකයි. මොකද එතකොට විඥාන මායාව හොඳට එයා දව තේරුම් ගන්නවනේ මේ ඔක්කොම මට පෙන්නන සිතුවිලි මෙයා මේ මෙයාමට මායාව දානවනේ කියලා. එතකොට Taman ධර්ම දැනුමේ ඉන්නවනේ. ධර්ම දැනුමේ ඉන්න අයට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ධර්ම දැනුමේ ඉන්න අයට මාය සිතුවිලි වලින්මයි පෙන්නන්නේ. එයාට අර දැනෙන පැත්තට එන්න හැකියාවක් නැහැ. මොකද දැනුම වැඩි ඉන්න සිතුවිල්ලම ඉස්සරහට එනවා. හිතලා දෙනවා. මම ස්වාමීන් වහන්සේ මගේ හොඳ පැත්තක් නෙමෙයි මම හැමදාම හොයන්නේ. ඔව් ඒකයි. අර මේ වැරදෙන පැත්තම තමයි මම බලන් ඉන්නේ. ඒක හොඳයි ඒක. නෑ ඇත්තටම වෙන්න ඕනිත් ඒකයි. මාර්ගය පිරිසිදු කරන කෙනා යුද්ධ කරනවා කියන්නේ ඕකම තමයි. ආත්මය ආත්ම දිට්ඨියනේ. අත්තානු දිට්ඨියෙන් වහච්චනේ. එයා ආත්මය තමයි අල්ලගන්න ඕනේ. ආත්මය අල්ලන්න ඕනේ. හැමතිස්සම ඔය ඔය ඔය ඔය තනින් තමයි. එහෙනම් තමන්ට වර්ධින එකක් දරා ගන්න එක සාමාන්‍යයෙන් ඒක ඒක සෑහෙන ලොකු දෙයක් තියෙනවා එතන ඒ කරන දේ. ඒ වගේම තමයි තමන්ට හරි ගියාම උඩපයින් එක. එතනත් බලන්න ඕනේ. එතනත් පොඩ්ඩක් තියෙනවා ඒ දෙපැත්තම තියෙනවා. හැබැයි උඩපයින් එකට වැඩිය වැරදුනාම කම්පන වෙන එක තමයි තීව්‍රතාවය වැඩි. එතනින් ගැලිනවා කියන්නේ උඩපයින් එක කොහොමත් ඒක හැදෙනවමයි. වැටෙනවනේ. හැදෙනවා ගැටෙනවා කියන එකනේ. ඒක කියන්නේ ආකාර අපි කියන්නේ කම්පන චංචන ස්වභාවයක් මේ මේ සිතේ දැනෙන ගන්නවා ඒක දිය වේගෙන යනවා කියන්නේ ඔතනයි. ඒක මම දැන් අර උගන්වන කොටත් ළමයිට ඇප්ලයි කරන්න කියනවා දැන් පේපර් එක හරි සංඛ්‍යා බලන්න දෙපා වැරදිච්ච ප්‍රශ්න දිහා බලන්න කියන. ඒකයි. ඒ කියන්නේ වැරදුනේ ඒකනේ හදන්න ඕනේ හරි කියලා. දැන් ඔව්. නෑ හරි හරි. දැන් ඔබතුමියට දැන් අපිට කිව්වේ මුලින් බබාගේ ඒ දේන කිව්වේ මෙහෙම මෙහෙම දරුවාගේ මෙහෙම එහෙම දෙයකදී මෙහෙම වෙනවා කියන්නේ ඒ ඔබතුමීට තව ප්‍රශ්න තියෙනවා. මට ওই ගොඩක් එහෙම ගැටීම් තිබුණේ શબ્දات එක්ක දැන් ඒක ගොඩක් අඩුයි අර මෙතන අර දැන් මගේම මේ දුවගේ දරුවා කියන හැඟීම හින්දා කියන චේතන හැඟීම ආවේ හැබැයි මේ අම්මා කෙනෙක් විදිහට ඔබතුමීට කියන්න ඕන දෙයක් තියෙනවා පුදුමාකාර විදිහට දරු සංඥාව තියෙනවා අම්මලා ගා පුදුමාකාර විදිහට ඒක ඒක ධර්මයෙන්ම දැකලා ධර්මයෙන්ම දකින්න ඕන එකක්. ධර්මයෙන්ම දැකලා මොකද අම්මාට ගොඩක් ඒක තියෙනවා මේ හැබැයි ওই ධර්ම මාර්ගයේ දැන් ඔබතුමී වගේ අනාය තමයි පොඩ්ඩක් හරි ඒක ඒක අඩු කරගෙන යන්න පුළුවන්කමක් තියෙන්නේ. ගොඩක් අයට ඒක හරි අපහසු වෙලා තියෙනවා අපිට අපිට ගොඩක් අය කියන ඒවානුත් වැටහෙනවා. හැබැයි මේ ධර්ම මාර්ගය අනාය ගොඩක් වෙලාවට අපි සිතුවිලි වලින්ද කියලාත් ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි බලනවා ඒ කියනකොට මේ මේ මේ ධර්මාර්ගයේ අනාය ගොඩක් දරුවන්ගේවත් කැඩෙන ඒවා තියෙනවා ගොඩක්. ගැලවිලා යන ඒවා තියෙනවා. ඒ කියන්නේ දරුවා කියලාත් එහෙම අල්ලගෙන නැති ස්වභාවයක් අපි කීප දෙනෙක් එහෙම දැක්කා. මේ අම්මලාගෙම. ඒක හොඳයි. ඒක එහෙම වෙනවා. ලේසියෙන් වෙන එකක් නන් නෙමෙයි. ඒක ඒක එහෙම යනවා නම් ගොඩක් හොඳයි අත්තට. ඒක කීප දෙනෙක්ගෙන් අපිටත් තේරුනේ අම්මලාට ගොඩක් අපහසු තනත් ඒකමයි. සමහර අම්මලාට නම් පුදුමාකාර විදිහට වැදිලා තියෙන්නේ. කෙලින්ම ඒ අම්මලාම කියනවා. ඒක අම්ම කෙනෙක් කෙලින්ම කිව්වා අත්හරින්න බෑනේ ආරණාස් මේ දරුවානේ මේ දරුවට වර දෙනකොට කොහොමද එන්නේ ආරණාස් මේක ධර්මයේ ධර්මය නම් ධර්මයයි එයත් මෙනෙහි කළ යුතුමයි ධර්මය ධර්මය හොඳින් මෙනෙහි කරන්න කියලා වෙන ඔකට පිළිවිදුවේ සුදුවක් ඇත්තෙම නැහැ බාහිර කොහෙන්ද දෙයක් තියෙන්නේ කියලා හොඳින් මෙනෙහි කරන්න කියලා තමයි නේද එතන තදින් අල්ලගත්ත අය ඉන්නවනේ හැබැයි එන ධර්ම දුර්වලයි ඔබතුමී නම් ගොඩක් දියුණුවේ ඇතිනවා ආ තව අපිට ඔබතුමියගේ ස්වභාවය තුළ ඔබතුමිය ධර්මය හොඳින් අහලා තියෙනවා ඔබතුමිය දන්නවා තෙරුවන් සරණ යන හැටි ඒවා සේරම හොඳින් පිරිසිදුයි නේ ඒක පිරිසිදු වෙලා තියෙන්නේ නේ එතකොට ඔබතුමිය මේ ඔබතුමියගේ යන්තම් හරේ ඊට අභ්‍යන්තරයේ කුකුසක් තියනවාද දිව්‍ය ලෝකය ඒවා ගැන නැහැ ඔබතුමියගේ පොඩ්ඩක් හරි ඔබතුමිට යම්කිසි අවබෝධයක් තියෙනවාද මේ දෘෂ්ටිය තුළ බාහිර ලෝකේ ප්‍රකට වීම තුළ සකස් වෙන්න ඉඩ තියෙනවා කියන අවබෝධය තියෙනවා සංඥා දැන් මේ සංඥාව සුඛම වෙනවා කියන්නේ සංඥාව කියලා කියන්නේ දැන් ලෝකයක් තියෙන බට සංඥාවක් තියෙනවනේ අපි ගාව. භව සංඥාව. භව සංඥාව. ලෝකයක් තියෙන බව දැන් බාහිර ඔක්කොම දේවල් තියෙනවා කියන්නේ භව සංඥාවනේ. එහෙමයි. ඔය භව සංඥා නිරෝධයක්නේ බෞද්ධ කියන්නේ. එහෙමයි. ඒක ගැන මියහන්. ඔව් ඒක නම් මට තාම පැහැදිලි නෑ සායන්හස. කොතනද පැහැදිලි නෑ? නෑ දැන් බව සංඥාවක් තියෙනවා දැන් තියෙන මම ඒක එහෙම ප්‍රත්‍යක්ෂව මම දැකලා නෑ. ඒ කියන්නේ ඔබතුමිය ඔබතුමිය අපිට මේ අවසාන හුස්ම කියලා එක මොහොතක්වත් මෙනෙහි කළා නැද්ද? මේ මොහොතේ ඔබතුමිය සමු ගන්නවා කියලා ඒ කියන්නේ මේ මොහොතේ ඔබතුමියගේ අවසාන හුස්ම යනවා. එහෙමයි. මෙනෙහි කළා නැද්ද ඔබතුමිය? එහෙම මෙනෙහි කරලා තියෙනවා. ඒ කියන්නේ මේ අන්තිම හුස්ම යනවා මේ මොහොතේ. ඔව් එහෙමයි. ඊගා මොහොතේ ඔක්කොම ඉවරයිනේ එතකොට මේ මොහොත මේ ෂණයෙන් ඉවරයිනේ. මේ ෂණයෙන් ඉවරයි. දැන් ඕකනේ සාමාන්‍ය අපි කියන්නේ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ධම් මේ මේ ධර්මයේ මෙනෙහි කරන්න කියලා අපි කියන්නේ ඕකනේ. මනසිකාර කරන්න කියන්නේ. මේ ෂණේ දකින්න කියලානේ කියන්නේ. ඔව් ඒක මෙනෙහි කරනවා. ඒ ඒක මෙනෙහි කරනකොට මේ ෂණයෙන් මේ ෂණයෙන් ඉවරයිනේ. හ්ම්. එතකොට මේ ෂණය ෂණය උපතමාන ෂණයනේ. ඒ ශරීරයක් තුල ඉපදීමේ මැරෙන ඒ ඒ ස්වභාවය තේරෙනවා මට. ඉපදෙන කෙනෙකුත් නැහැ, මැරෙන කෙනෙකුත් නැහැ. නමුත් මේ ශරීරයක් නැහැ. නමුත් මේ ශරීරයෙන් අපිට කතා කරන්න දෙයක් නැහැ. අතීතය ගැන හිතුවත් මේ ශනේ අනාගතය ගැන හිතුවත් මේ ශනේ මේ මොහොතේන ශනේ ඒත් ඇති දෙයක් නැහැ. වැටේනවා. එහෙමයි. එහෙනම් ඒ වුණාට දැන් මම එතන ඒක මම මට එහෙම අවබෝධයක් මන් නැහැ කියලා කියන්නේ මට තාම දැන් අවිවාහක දරුවෝ දෙන්නෙක් මට මට ඒගොල්ලෝ ගැන මට බලාපොරොත්තු තියෙනවා. එතකොට එතනම භාවයක් වෙනවා කියන එක මට දැනෙනවා. ඔතන මේ ශරණේ අත්හරින්න බැරිද කියලා? මේ ශරණේ අත්හරින්න පුළුවන්. ඒ වුණාට මේ ශරණේ අත්හැරියට දැන් මට හිතෙනවානේ මෙහෙම දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලෝ එහෙම අනාගතය ගැන මට ඒව හිතෙනවා මගේ ඒ දෙන්න ගැන මගේ තාම හිතෙන් අයින් වෙලා. ලොකු බැඳීමක් නෙවෙයි. එනට අර යුතුයකමක් ගන්න කියන හැඟීම මට තියෙනවා. සකස් කර යුතුයි. ඒක සකස් කර යුතුයි. මෙතන මේෂනේ මේෂනේ මේෂනේ ඉවරයි. ඒ කතාව වෙනස් කරන්න බෑ කාටවත්. ඒක ධර්මතාවය. ඒෂනෙන් ඉවරයි. ඔව් ඒ ධර්මතාවය වැටෙනවා තායිනා. ඒ ඒ ඒ වෙලා ධර්මය කියන්නේ ඒකට. ධර්මය කියන්නේ මෙතන දෙයක් නැහැ. ප්‍රවාහය මේ මේ ඉදප්පච්චතාවේ මේ මේ ෂනේ මේ ෂනෙන් ඉවරයි. ඒ ගාව ෂනේ එතනින් ඒ ෂනේත් ඉවරයි. ඒතර මේ ෂනේ දැන් අන්තිම ෂනේ න ะ කතාවල් ඒවා වැඩක් නැහැ. ඒ කතාවෙන් වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඒක කොහොමද අපි සකස් කරන්නේ? ඒක සකස් කරන්නේ ඒක නිකන් සාමාන්‍ය කටයුත්තක් විදියට. ඒක නෑ සාමාන්‍ය අර යුතුයකම් කියන ඒවා වගකීම් කොටට දාගෙන ඒවා ගොඩක් කෙනා මගේ කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ වගකීම් කරගන්න සංඥාවට ගියොත් එතන එන්නේ ආත්ම සංඥාවම තමයි. ආත්ම සංඥා. අනේ කෙනෙක් දාන්නත් එපා ආත්ම සංඥාව ගන්නත් එපා. හැබැයි එතන අපි හිතමු දැන් මේ මොහොතේ ඔබතුමිය ආහාර වැළඳුවේ නැත්නම් ශරීරය නරත් වෙන්නේ නමුත් ඒක මම කනවා කියන එකක් නෑ. ඒ ඒ සබහදාමේ ඒක දකින්න වෙනම සිද්ධියක් විතරක් කියන්නේ. දැන් උගන්වනවා කියන එකත් සිද්ධියක් විතරක් වෙනවා මේ කියන එක. සිද්ධියක් විතරයි. මම උගන්වනවා කියන එකක් නැහැ. නැහැ. එතකොට මම මම තමයි අරව කරේ මං තමයි අර ගියේ හැදුවේ මං තමයි අරයට අර කළා දුන්නේ. ඒ මං තමයි කියන එකක් නැහැ. මේ හේතුන් පටිච්ච හේතු හේතු සකස් වුණා. සකස් වෙන හේතු ඒ ඒ සකස් වුණු වෙලාව ඒක කරා. දැන් උතුර සල්ලි තියෙන වෙලාවේ වාහනයක් ගත්ත සල්ලි නැති වෙලාවේ වාහනයක් ගන්න බෑනේ. අන්න ඒ වගේ. ඒ වෙලාවේ ඒක සකස් වුණා. ඒ වෙලාවේ කරා නැත්නම් නැහැ. කරා නම් කරා. අන්න ඒ වගේ සිද්ධියට සිද්ධිය ඉවර වෙන්න ඕනේ. ඉතුරු වෙන්න බෑ. අවශේෂ වෙන්න බෑ. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ. මෙතන පොඩ්ඩක්වත් එතන තියාගන්න බෑ භවයක් කියන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ ඥානං නෙමෙයි අඥානං කියන තැනට එන්නේ. ඥානං කියන්නේ ඥානෙට දැනෙන්න ඕනේ. ඥානට දැනෙන්න ඕනේ. එහෙම තියාගත්තේ නැතිවක්. ඒ කියන්නේ භවය පොඩ්ඩක්වත් පතන්න එපා. අසුචි චුට්ටක් ගඳයි කියලා බුදුන් වහන්සේ කියනා වගේ. මේක පොඩ්ඩක්වත් එහෙම තියෙන්න බෑ. භව සංඥාව පොඩ්ඩක්වත් තියෙන්න බෑ. භව සංඥාව කියන්නේ දෙයක් කියන්නේ දරුවා කියන්නේ පොත කියන්නේ එකම වෙන්න ඕනේ. තමන්ගේ රූප කියන්නේ පොත කියන්නේ දෙකක් වෙන්න බෑ. පොත නැත්තම් මෙතන එකක්වත් තියෙන්න බෑ. තමන්ගේ රූපේ තියෙන්නත් බෑ, දරුවන්ගේ රූපේ තියෙන්නත් බෑ. එහෙම දේවල් නෑ. ඒකයි මේ කිව්වේ. මේ අම්මා කෙනෙක්ගේ මේ පැත්තෙන් ගත්තාම ওই සංඥා එනවා ගොඩක්. හැබැයි මේ ධර්මයේ මෙනෙහි කරන්න කියන්නේ මේ මේවා එන එන එන දැන් මේ මොහොතේ අපිට පේන දේ එන අරමුණේ කියලා පේනවා. ශබ්දය ඇහෙන එක එන අරමුණේ කියලා පේනවා. නමුත් තමන් ගාව රැඳිලා තියෙන භව සංඥාව පේන්නේ කොහොමද? ඒක තමන් දක්කොත් පේන එකයි මෙනෙහි කරන්න කියන්නේ. ඒකයි අපි කියන්නේ මේ ප්‍රතිපදාව එක්තරා වෙලාවක් තියන්න මේ ධර්මයේ මෙනෙහි කරන් ධර්මයේ මෙනෙහි කරන කියන්නේ තමන් මේ ආත් මේ මායුද්ධ කියන්නේ ආත්මේ අත්තානුදිට්ඨි වූවචනේ ආත්මේ අත්හරින තැනනේ ඒවර ආත්මය කියලා දෙයක් මේකේ නැහැනේ ඒ කියන්නේ අර શબ્දෙට වර්ණ ගැට ගැහෙනවා කියන එක තාම හරියටම ඔළුවේ බහැලා නැහැ කියන එකනේ. ඒතර શબ્දයක් නම් තියෙන්නේ. දරුවා කියන්නේ શબ્දයක් වෙලා නැහැනේ ඔබතුමීට. දරුවා දරුවෙක් වෙලානේ. ආත්ම සංඥාව එතන පෙන්눔 කරනවානේ හොඳට. දැන් අපි දකින විදිහට shabdayak විතරයිනේ. ඒක තමයි අපි ගොඩක් අතන ඉස්පතු කරන්න ගියේ. shabdayak විතරයි කියලා. ඒතකොට මේක වෙන වෙන දෙයක් මේක මේක අපි කිව්ව ආත්ම ආත්ම කතාවක් නෙමෙයි අනාත්ම ධර්මයක් ආත්ම ධර්මයක් නෙමෙයි කියන්නේ. මේ ධර්මය අනාත්ම ධර්මයක්. නේතම්මම නේසවස් නෙමෙයි සවත්ත. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් නැහැ කියන තැනට යන කවියක් නෙමෙයිනේ. වැටෙනවනේ. ඔව් දැන් එතන શબ્දයක් විතරයි කියලා මට හිතුණට ඊට පස්සේ මට හිතෙනවනේ මෙයාව නලව ගන්න ඕනේ මෙයාගේ මේ ඇඳිල්ල නවත්ත ගන්න ඕනේ කියන හැඟීම එනවනේ. එතකොට එතන ආත්ම සංඥාවක් ඇවිල්ලානේ. ඒ ආත්ම සංඥාවක් වෙච්චි. දැන් අපිට අපි හිතමු මොකක් හරි එකක් අපි හිතමු මේසෙට තට්ටු කරනවා. තට්ටු කරනවා සද්දයක් එනවා. තට්ටු කරන එක නවත්තනවා. මෙයා කියලා කෙනෙක් කොයිද? ඒකට ඒ අදාළ දේ කළාට කමක් නැහැ නේද නේද? ඒ දැන් තට්ටුවක් කරනවා මේසෙට. තට්ටු කරන එක නවත්තමු. සුදුසු නෑ. ඒ කියන්නේ ඒ ඒ නිසාම සමහර වෙලාවට අපිම තීරණය කරලා තියෙනවා අපි කිසිම මාධ්‍යයකට යන්නේ නෑ.